දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කමඨහන් පොදු කමඨහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මම කියනවා ඒක අපේ අරවින්ද මාතර සභාගත කරන්නයි කියලා යතර මාරේදී කාට හරි තියෙනවා නම් වෙනත් ප්‍රශ්න සභාගත කරන්න ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ආරාධනා කරනවා. අවසරයි සාමින් වහන්ස ගෞරවනීය සාමින් වහන්ස අදත් සක්මන් භාවනාවෙහි යෙදුණෙමි විලුඹ පොළවේහි ගැටෙන විට වේදනාව දැනීමට පෙරදා තරම් කල්ගත වූයේ නැත. ඊතර පෙරදා තරම් ඉනපෙදස දක්වා වේදනාව පැතිරුණේ නැත. දකුණු පස පොළවේ ගැටෙන විට වේදනාව කෙන්ඩා පෙදසේ පිටුපස සිට ඉහළටම කලවය දක්වා පැතිරුණි. එය තදින් දැනුනි. වම් පසෙහි වේදනාව කෙන්ඩා පෙදසේ වම්පස සිට කලවයේ වම්පසට පැතිරුණි. දකුණුපස තබන විට තරම් තද වේදනාවක් දැනුනේ නැත. ටික වේලාවකටම පසුව ක්‍රමයෙන් වේදනාව කැඩි කැඩි දැනුනි. ඉන්පසුව නොදැනීම ගියේය. පළමුව වම්පසෙහි වේදනාව නොදැනී ගියේය. දකුණු කකුලේ ඉන්පසුව නැතිවිය. නින්දෙන් මෙන් ඇවිදීම ඔහේ සිදුවිය. එහෙත් සිහිය පාද කෙරෙහිම විය. සැහැල්ලු බවක් දැනුනි. තවදුරටත් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඔය මේ අහගෙන ඉන්නකොට පේනවා yaadena ගතියක්. අය තියනත් එක්කම වගේ වේදනාව කියන වචනේ දැනීම කියන වචනයෙන් ප්‍රතික්ෂේප ප්‍රතිස්ථාපනය කෙරුවොත් තේරෙන අතර වේදනාව කියන වචනේ තාක්ෂණික හරි යොදන එක වේදනාව කියන විඳීම් කියන එක දැනීම් කියන එක නමුත් සිංහලයේ වේදනාව කියන ගොඩක් කාට දුක් වේදනයි සඳහන් වෙන්නේ මෙතන අදහස් කරන්නේ දුක් වේදනාව නෙවෙයි මම හිතනවා දැනීම් එතකොට ඒ දැනීම් පතුලෙන් පටන් අරගෙන මස්කෙන්ඩේ කලව ප්‍රදේශ දක්වා පැතිරෙනවා ඉතින් ඒක හොඳට සිද්ධි කරගෙන භාවනා කරන යනකොට ක්‍රමයෙන් ඒක තමන්ගේ හිදී හරයක් කරදරයක් හිත පීඩාවක් නෙවෙයි ඉබේම අනායාසයෙන් සිද්ධ වෙනවයි කියලා කියනවා. සක්මන අනායාසයෙන් වුණා ඊට පස්සේ තමයි මේ විස්්‍රාම වෙන්න පටන් ගන්න. ආයාසයෙන් කරන තාක්කල් හිත විස්්‍රාමයක් එන්නේ නැහැ. ඒ නැත්තම් විවේකයක් නැහැ. ඒක නිසා එහෙම යන්න ඇරියට පස්සේ දිගට යනකොට තමයි තේරෙනවා මේ හිතලා කාරණාවක් කරනවා. ඒකට වීර්යයත් යෙදෙනවා. වමෙන් දකුණට අරමුණත් මාරු වෙනවා. ඔක්කොම අල්ලපනල්ලස්සේ සතිය තියෙනවා. එතකොට ඊට පස්සේ පුළුවන් ඒ කීපයක් විචල්්‍ය සාධක රාශියක් තියේදී ක්‍රියාවලියක් ඇද්දී ඒ අනුව සතිය පවත්නකොට අපි සක්ම මළුවක නෙමෙයි අපි බස් එකට ඇවිදින වෙලාවක එහෙම නැත්නම් වෙන ගමනක් යනකොට වුණත් ඒ අවස්ථාව සක්මන තරම්ම විස්තර කරන්න බැරි වුණාට සතිය පිටව ගන්න අවස්ථාවට ගත්තොත් එදිනදා ජීවිතේ වැඩවලට <clears throat> සම්බන්ධීකරණයක් බලන්න පුළුවන් යම් ප්‍රමාණික ක්‍රියා ටිකක් කරන ගමන් සතිය පවත්වන්න පුළුවන්. එතකොට ඒ විශ්වාසය ඇති වුනහම මේ වගේ තැනකදී නම් පරියන්ක් සක්මන් පස්සේ පරියන්කට යනකොට ඒ විශ්වාසයෙන් යුක්තව <clears throat> අවුල් වෙච්ච කලබල වෙච්ච ඉසිකින් නෙවෙයි වාඩි වෙන්නේ. එතකොට පරියන්කටත් හරි ලාභයි. පරියන්කටත් සූදානමක් තියෙනවා. ඒක නිසා මේ සක්මණේ හම්බෙන අත්දැකීම වැඩිපුර උපදේශපත්‍රණ කියන්න තියෙන්නේ ඉදින්දා වැඩවලටත් yaadena විදියට සම්බන්ධ වෙන විදියට පතුරවන්න ඒ වගේම මේ සක්මණේදී ගත්ත මේ එකලස සමාධිය නැත්නම් සතිය කියමුකෝ ඒක හැකිතාක් පරියන්කයට පාවිච්චි කරන්න කඩා විඳ ගන්න නැතුව එතකොට සක්මන පරියන්කයත් එදිනදා වැඩත් අතර මැද සම්බන්ධීකාරකයක් වෙනවා ඒක ලොකු භාවනා ජීවිතයකට හොඳ අත්ලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දේරුවන් සරණයි. දේරුවන් සරණයි. ගරු සාමීන් වහන්සේ ඊයේ දවසම භාවනා සතුටුව ලෙස කෙරුණේ නැහැ. හිත එක්තෙන් කරගන්න කොහෙත්ම බැරි වුණා. ආනාපානයේ හිත පිහිටන්නේම නැහැ. එම නිසා වැඩියෙන් සක්මන් භාවනාව කර කරා කරා දැන් කකුල් දෙකම සක්මන් කරලා රිදෙනවා. අද උදේ தත්ය වෙනස් වී සිත තරමක් සංසුන්. දහවල් 3 සිට සිත හොඳට ආනාපානයේ ඉරඳුනා. ටික වේලාවකින් ආනාපානය දැනෙන්නෙම නැතුව ගියා. දැන් කකුල් දෙක ඉන දක්වා පටියකින් තදින් වෙලාසේ වේදනාව දැනෙනවා. මේ මෙනෙහි කොට ආනාපාණයට සිත දැම්මා. මේ වේදනාවක් නැති වී ගොස් නැවත ආනාපානය නොදැනෙන්න තත්ත්වයක් මේ වෙලාවට ශරීරය හරි සැහැල්ලුයි. මොන ඉරියව්වේ සිටිනවාදවත් දැනෙන්නේ නැහැ. මෙම සිදුවීම තුන් වතාවක් පමණ සිදු වුණා. දැන් ධර්මදේශනා වේලාවට ළඟ ඇතැයි සිතූ නිසා හෙමින් ඇස ඇර ආසනයෙන් නැගිට්ටා. මගේ අත් දෙක අත්දැකීම් ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම සිටිය ඉරියව්ව නොදැනී ගියේ ඇයිදයි පහදා දෙන්න. ඉස්සල්ලා එක වගේමයි බලාපොරොත්තු නැති විදිහට හිත අවුල් වුණාට යම් ප්‍රමාණයක සක්මණෙන් පස්සේ සමතුලිතතාවයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආනපානෙ හිත ගියාම අර යම් ප්‍රමාණයකට අවුලුනාද ඒහා සමාන ශාන්තියක් එනවා. ඒ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. උගාක් හිත අවුල් වෙලා ඒ බලාපොරොත්තු සුන් වුණාට පස්සේ බොහෝ හොඳ පරියන්කයක් එනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙන දැන් නැතිනම් දිගට හරියයි කියලා ඒක වෙන්නේ නැහැ ආයසරයක් කැඩෙනවා. ඉතින් ගියාට පස්සේ රිසල්ලා ප්‍රශ්න ප්‍රකාශය වගේ ශක්මනේ කෙරෙනවා අනායාසෙන් නිින්දෙන් වගේ කරනවා. ඒ වගේම පරියන්කේ ඉන්නවා. ඉස්සල දවසේ තිබුණේ තද්ද ආයාසයක් කරලා ආනපනෙ ගන්න බෑ. දැන් ආනපනටත් හිත ගිහිල්ලා කයත් නැති වෙලා කිසිම ප්‍රයත්නකින් තොරව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේකෙදී අර ඉස්සල දවසේ අරමුණට හිත එකලස් කරගන්න බැරි වෙන නිසා ඇති වෙන පශ්චාත්තාපයත් දැන් මේකෙදී හොඳට හිත එකලස් වුණාට පස්සේ කිසිම ආයාසයක් කරන්න බැරි දෙකත් දෙවිදියකට දකින සාකල් තව භාවනාව යන්න වෙනවා. කවදා හරි මේ අවශ්‍යච්ච හිතමයි මේ විදිහට එකලස් වෙන්නේ. එකලස් වෙච්ච හිත ඕන තරම් ඇවිස්සෙන්න පුළුවන්. ඇවිස්සිච්ච හිතක් ඕන තරම් එකලස් වෙන්න පුළුවන් දෙකම එකමයි කියලා දෙකටම සමහිත එන්න කොච්චරක් අපි භවනා කරන්න වේද? ඒ තාක් දිගට කරන්න. ඒක කියන්න තියෙන්නේ මේ පන්තික ගුරුරෙක් ඉන්න වෙලාවේදී ළමයි ටික එකතු වෙලා විශේෂයකට හිත යොදාගෙන ඉන්නවා. පන්ති ගුරුවර නැති වෙච්ච ගම ඇවිස්සිනවා, ගහබැන ගන්නවා, රණ්ඩු කරනවා. ඒක නිසා ළමයින්ගේ හොඳක් නරකක් නෙවෙයි තියෙන්නේ පරිසරය අනුව එක එක වෙනස්කම් වෙනවා. එහෙම නැත්නම් චවනි දර්ශනයක් කියනවා වර්ෂා වේලාවට මී වදේ මී මැසටික ඔක්කොම එකතු වෙලා පොදියට වදේට හිටිනවා. අවුව පායපු ගමන් විසිරලා යනවා. මල් වලට යනවා, වැඩ වලට යනවා. ඒ මේ දෙකම මී වදේ තමයි. අපිට පේනහට පොදි ගැහිච්ච වෙලාව සමාධිමත් වෙලාව, අවිසිච්ච වෙලාවට හිත වික්ෂිප්ත වෙලා වගේ. ඉතින් අර වික්ෂිප්ත වෙලා තමයි මී මැස මී පැණි එකතු කරන්නේ. ගෙදර ඉඳද්දී මේ පොඩි වෙලා ඉන්නවා මේ පැණි එකතු කරන්නේ ඒ නිසා අර වික්ෂිප්ත වෙලා තමයි විපස්සනාව සිද්ධ වෙන්නේ. ආපවර එකතු වෙච්ච ණය සමාතේ සමාධියකට යනවා සමතේකට යනවා. ඉතින් මේ දෙක එකිනෙකට සාපේක්ෂව එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව යන්නේ යෝගාවචරය තාමත් මේ ලියන වචන සහ ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියට වික්ෂිප්ත මනස පරාජයක් බවත් එකලස් මනස ජයග්‍රහණයක් බවත් හිතන එක ඇති වැරද්දක් නැහැ. නමුත් භාවනාව කවදා හරි කොච්චර පුරුදු කරන්න ඕනද කියනවනම් වික්ෂිප්ත වෙන්නේ හිතමයි සමාධිමත් වෙන්නේ හිතමයි ඕකට හිත කරදර ගන්න නරකයි ඕනේ ඒක වුණත් දෙකටම සමහිතපත් වෙනකන් භාවනා කරන්න කියන එක තමයි මේක පිළිබඳව විග්‍රහයක් වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ දේරුවන් සරණයි පරංකය මට නාසයේ හුස්ම රැල්ල බලා සිටීමට අපහසුය එසේ එසේ බලන විට මුළු සිරුරේ දර්ශනය දර්ශනය වේ. එවිට සිත සහ කය දෙකම එකක් ලෙස දැනේ. සිත කය තුල ගිලී ඇතිවාක් මෙන් දැනේ. එසේ සිටින විට පසු පපු කුහරයේ ඇතුළත සිරස් අතට වූ බටයක් තුල තද යමක් ඉහළ පහළ ගමන් කරනවා මෙන් දැනේ. ඒ බයිසිකලයකට හුලං ගහන පොම්පයක ක්‍රියාකාරීත්වයට සමානය. විටක පපු ප්‍රදේශය පිම්බෙන හැකිලෙන ස්වභාවයක් දැනේ. මේ අවස්ථා දෙකෙහිම මුළු සිරුරම දර්ශනය වේ. පර්යංකේ සිටින කාලය දිනෙන් දින වැඩි වේ. සක්මනේදී වම් සහ දකුණු පාදවල පතුල්වල චලනය හොඳින් දනිමි. පොළවේහි තද ගතිය දැනේ. වැලි කැට කිරිකිරි ගාන හඬද ඇසේ. සිරුරේ තද ස්වභාවයද පතුල්වල සිට ඉහළට ක්‍රමයෙන් දැනේ. එවිටද මුළු සිරුර සතිමත් බව දැනීමක් ඇත. එදිනෙදා වැඩවලදී සිරුරේ චලන සවිමත්වන දැනීමක් ඇත. නිකන් සිටින විට සිටිනා ඉරියව්ව දැනේ. ඇවිදිනා විට ඇවිදින බව දැනේ. වරහන් ඇතුලේ සක්මනේදීමෙන් ආහාර ගන්නා විට ආහාර ගන්නා බව දැනේ. නමුත් මේන් සිත බිඳෙන අවස්ථාද ඕනෑ තරම් ඇත. පසුව නැවත සීගැන්වේ. සමහර විටක මගේ සිත මා සිහියෙන් සිටිනවාදයි මගෙන්ම ප්‍රශ්න කරයි. මගේ මෙම භාවනාවේ ಗುಣ අගුණ පෙන්වා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිමත් වන බවට දිරුවා පොරොන්දු වෙමි. දිරුවන් සරණයි. ඔයගත්තර පොරොන්දු නැත්නම් සතිමත් හම්බ වෙන්නේ නැහැ. කොහමද මේක අහනකොට නම් වැඩේ දැන්න වෙන බවට පේනවා. මේ ඒක මේ තටමලා ගන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන එක පොඩි දරුවෙක් යාළු කර ගන්නවා වගේ වැඩක්. ඌ අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියාට පොඩි එකා යාළු වෙන්නේ නැහැ. උගේ වෙලාව බලලා ඌ අල්ලගෙන ඉතින් ඉඹණි වෙලාවලුත් තියෙන ඔක්කොම කරලා කොහොම හරි යාළු කරගන්න එකයි තියෙන්නේ එහෙනම් එකක් මෙතන මම හිතනවා මේ උනන්දු වැඩි කිරීම සඳහා නැත්තම් අලුත් දෙයක් සඳහා පෙන්වන්න පුළුවන් සතිය නැති බව අහු වෙලා දැන් අහවල් අහවල් වෙලාවල් වල මට සතිය නැති බව දැනෙනවා ඉතින් උටට ඉස්සෙල්ලා ප්‍රශ්න විග්‍රහ කරා වගේ ඉතාමත් හොඳට මුළුකයේ පැතිරිච්ච සතිය තියෙන වෙලාවත් ඒ වගේම සතිය මයිලඟ නැහැ කියලා දැනෙන වෙලාවක්. මේ දෙකෙන් වඩා හොඳ සතිය කොයි එකද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් හුඟක් වෙලාවට මම මේ උත්තර දෙන්නත් ඉස්සෙල්ලා මම මේ පැනලා කියන්නේ අර සතියෙන් ඉන්නකොට දැනීම තමයි හොදෙනේ කගේ කරන්නේ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ සතිය නැති බවක් දැනගෙන සැලෙන්නේ නැත්නම් ඒක උත්කෘෂ්ඨ සතියක් කියලා. සතිය නැති බව දන්නේ භාවනා කරපින්දනේ. නැත්තම් අපි ඉස්සර සතිය පිළිබඳ පොත් ලැබීමක් කරේ නෑනේ. දැන් ඉන්නකොට මේ සතිය හොඳට පැතිරෙනකොට සතිය නැති අවස්ථා, සතිය ගිලින අවස්ථා, හිත ලීන වෙන අවස්ථා, හිත නිදිමතපත් වෙන අවස්ථා තේනම තේක හොඳට කොටු කරලා කියයි. මට මේ වෙලාවේදී සතිය තිබුණේ නෑ කියන්නේ. ඒ ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ ගැන පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන්. ඒකෙදී පශ්චාත්තාප වීම තාර්කික මනසෙන් කෙරෙන. භාවනාව කියන්නේ හික්මීම කියන්නේ ඒකට පශ්චාත්තාප නොවීම. යම් වෙලාවක මම මේ වෙලාවේදී අසතියෙන් වැඩ කරා සතිය ගිලි වුණා ඒ බව දැනගත්තට පස්සේ පශ්චාත්තාප වුණොත් වෙන්නේ මොකද ඊගා චිත්තක්ෂණයත් සතිය නැති වෙනවා. ඒක දැනගත්ත ගමන් පශ්චාත්තාප නොවි ඊගා චිත්තක්ෂණයට සතිමත් වෙනවා නම් නැවුම් වෙනවා නම් විවෘත වෙනවා නම් විච් වැරද්දෙන් දිගට ඇදී යන ගතියක් නැහැ. දිගට කෙලස් වෙන්නේ නැහැ. දන්නවා පශ්චාත්තාපයෙන් ලැබෙන ලාභයක් නැහැ. ඒ නිසා පශ්චාත්තාප නොවි. සතිය ආපු ගමන් සතිය වැඩ කරනවා. නැත්තම් නැති බව දන්න. ආන්නේ විදිහට යනකොට චිත්ත පීඩා ගැනීම, හිත කරදර ගැනීම, මානසික අසහන ඉබේම තුරු වෙලා යනවා. කෙලස් කෙලස් වශයෙන් දන්නවා, කුසල් කුසල් වශයෙන් දන්නවා. මේ දෙකටම සමහිත අතුරුනවා කියන එක විපස්සනා කරන කෙනෙකුට අර වෙන කාටවත් සමසේ බලන්න බෑ. ඕනම කෙනෙක් හිතන්නේ සතිය මුදුන්පත් වෙච්ච වෙලාව තමයි හොඳ වෙලාව. සතිය ගිලිහිච්ච වෙලාව නරක වෙලාව. නමුත් මේ දෙකම චිත්ත tattwa දෙකක්. දෙකම මනුස්සයට අයිති දෙයක්. මේකෙදිත් නොසැලෙන මනස කියලා කියන්නේ සතිය ගිලිහිච්ච බව හොඳටම දැනගෙන නැත්තම් ඒක හරියට වෙන්දට වැඩිය හොඳට ඉස්මතු කරලා බලන්න පුළුවන්කම තියේදී නොසැලී ඉන්න පුළුවන් ද කියන එක තමයි මෙතෙන්දී ගුණාගුණ විවේචනයක් වශයෙන් විශ්ලේෂණයක් වශයෙන් කියන්නේ. ගෞරවනීය සාමෙන් වහන්ස මම භාවනාවට අලුත් අයෙක්මි. ඊයේ මම සක්මනෙහි යෙදී සිත පර්යංකයට ගියෙමි. ටික වේලාවක් ආනාපාන සතියේ සිටන විට මට එකපාරටම රහතන් වහන්සේ නමකි කියා එකපාරටම කියවුණි. මම ඒ තුන් හතර පාරක් කියෙමි. මගේ සිතේ ඒ අවස්ථාවේ රහතන් වහන්සේ ගැන සිතා සිටියේ නැත. ස්වාමීන් වහන්සේ එසේ කියුනේ ඇයිදයි පහදා දෙන්න. තවද ඊයේ සවස ආනාපාන සතියේ සිටින විට මගේ හුස්ම රැල්ල ටික ටික ඉහළට ඉහළට යනවා මට දැනුනි. ඊට පසු හිමින් හිමින් පහතට වැටුනි. එසේ සිදු සිදු වූයේ ඇයිදයි ස්වාමින් වහන්සේ පහදා දෙන්න. ඔබ වහන්සේ මේ කරගෙන යන සාසනික සේවය තව තව තවත් හොඳට කරගෙන යාමට නිදික් නිරෝගී සුව සහ ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මේකදී මේකදී කියන්නේ අපි දැනගෙන හිතලා කියනවා නම් අපි කියනවා සම්පජඤ්ඤයෙන් සසංකාරිකව සවිඥානිකව මම රහතන් වහන්සේ කියලා කිව්වා. මම සමහර වෙලාවට හීනෙන් කෑ ගහනවා වගේ කිය වෙන වෙලාවක් එනවා අසංස්කාරිකව අසම්පජානව අවිඥානිකව කියවෙන වෙලාවක් එනවා. ඉතින් එතකොට අපිට පුදුම බයක් ඇති වෙනවා. මේ කුණු හරපයක් කියුණොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේ කිව්වට නම් ඇවුණක් ප්‍රශ්නයක් නැහැ නේ කාට හරි. දඩස් ගාලා කියවෙනවා. ඉතින් එතකොට අර තිබුණු ශරීරේ කුණ ශරීරේ හේරම ඉවරයි. හොඳ වැඩිමහල් ස්වාමීන්වහන්සේලා දෙනමක් මම දැකලා තියෙනවා. ලොකු ඔපරේෂන් එකට පස්සේ සීයේ එන්නේ හොඳ කුණු හරපයක් කියලා. උපස්ථානය කරන මිනිසුන්ඩයි ඉස්පිරිතාල ඉන්න කට්ටියටයි මොනවාක්වත් කරගන්න මේ සංසේ කවදාකවත් කටපාඩම් කරපු නැති දේවල්. දක්කාලේ විදියට. ඉතින් ඒකට ගුණ චරිතේ හේමම කඩාන වැටෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ සීයේ එනකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේවා අනාත්මයි කියලා කියන්නේ අපේ පාලනයක් අපිට නැහැ. පාලනය තියෙන වෙලාවල් දිනනවා. ඒක පිළිබඳව නැත්තේ නෑ. ඒකත් මේ පාලනයක් නැති දේවල් නිසා අපි කොච්චර දුක් පීඩා ගන්නවද කියලා. දැන් රහතන් වහන්සේ කිව්වට නම් ප්‍රශ්නයක් නෑ. තම්බි මිනිස්සේ කරේ වෙනං ඒ හරි ශෞතුයි ඕව කතා කරන්න එන්න එපයි කියලා කිය. බුද්ධාගම ප්‍රශ්න නෑ. රහතන් වහන්සේ නැත්නම් වෙන මොනවද කියන්නේ. ඔත ඕක නෙවෙයි වෙන හරුපයක් අටපාඩම් කරපයක් ආවනම් ඒත් යනවා. එතකොට කියනවා දේව භාෂාව කතා කරා කෑ ගැහෙනවා. ඒ නිසා මේ කතා කරන්න ගියත්, ක්‍රියා කරන්න ගියත් හිතේ හිතිලි හිතුවත් අසම්පජාන කොටසක් තියෙනවා. අපි අපි නොදැන අපහරහා ක්‍රියාත්මක වෙනවා භූතාවේශ වුණා වගේ. හැබැයි හොඳටම දන්නවා එහෙම පෙරේතෙක් වෙලාවක්වත් යක්ෂයෙක්වත් ප්‍රේතෙක්වත් නැහැ. ඒක සිද්ධ වෙනවා. ඒක ඒකට අපේ තර්ක හිත හරියට සැලෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මට ඕන දේවල් නෙවෙයි, මම හිතුවත් නෙවෙයි දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ කියන්නේ. ඒ නිසා හොඳට සතියෙන් බැලුවොත් අපි හිතන හිතවිලි ගොඩාක් දේවල් අපි පතන දේවල් නෙවෙයි. අපි මේ හිතලා කරන දේවල් නෙවෙයි. නිින්ද ගියාට පස්සේ ඇඟක් දිහා බලන පොඩි එකෙක්ගේ මොන්න තරම් වැඩ කරනවද කියලා. නිින්ද ගියයි කියලා එහෙම ඔතල මිටික් වගේ නෑ දඟලනවා. ඕනම කෙනෙක් එහෙමයි. ඒක නිසා පරිේශන කරලා තියෙනවා සම්පූර්ණ නිදාගත්තට පස්සේ හොඳට අවදියෙන් ඉන්නකොටයි මානසික ක්‍රියාකාරකම් බලන කිසි වෙනසක් නැහැ. නිදාගත්ත මනසත් මේ වගේම වැඩ. ක්‍රියාකාරී මනසත් එක වගේම වැඩ. ඒ නිදාගෙන ඉන්න මනස එක පාට නැගිටපුවාම එක පාට ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ආයෙ අර විදියට යනවා. ඒ නිසා අපි අතර හිතලා කරන දේවල් හිතිලා ඉබේ කරන දේවල් අනුව බලනකොට භාවනා යෝගාවචරයාගේ විනය කියන්නේ හික්මීම කියන්නේ හිතලා කරන ටික විතරක් කාටවත් කරදර නොවන විදිහට Tamanට කරදර මිදිහට හසුරව ගන්න. හිතිල කරන දේවල් ගැන පශ්චාත්තාප වෙන්න ගත්තොත් මේ ජීවිතේ කවදාකවත් සැපක් වෙන්න බෑ. මේකේ කාගේ දෝ න්‍යාය පත්‍රයකට දුවන්නේ. ඒ නිසා වචන කතා වෙනවා. ඉඳපුවාන් ආස්වාද ප්‍රසවාස ලොකු වෙනවා, පුංචි වෙනවා, নানা ආකාර දේවල් වෙනවා. මේක උන්ට බලාගෙන කොච්චර කාලයක් අපිට ඉන්න වෙයිද? මේ කියාපු ශූන්‍ය පැත්ත ආත්මය මේ පාලනය කරගන්න බැරි පැත්ත. එතන මේක කාගේදෝ න්‍යායකට වැඩ කරන එකක් බව තේරුම් ගන්න. ඒක ඒක තේරුම් ගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේක හරහා කර්ම ශක්තියක් වැඩ කරනවා. ධර්ම ශක්තියක් බවට පත් කරගන්නයි සතිය ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරලා මේකට සැලෙන්නේ නැතුව ඇයි කියලා අහන්නයි තියනවා. නමුත් මොකයි උනේ කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේකෙන් පේන්න තියෙනවා මේ වගේ දේවල් වලට හිත චකිත වෙනවා දුක් ගන්නවා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුසර්වචන සඳහන් කරන්නේ නැත්නම් දේශන අනු තේරෙන්නේ මේ විදිහට ඉබේ සිදුවෙන කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ නැහැ බය වෙන්න එපා. ඉත් කරදර ගත්තොත් මෝඩකම විතරයි තියෙන්නේ කර්ම රැස් වෙන්නේ හිතලා කරපු දේවල් වලින් විතරයි. මේ දෙකම අසංස්කාරිකව අවිඥානිකව අසම්පජානව සිදුවෙච්ච දේවල් නිසා ඒක පිළිබඳව අපි ගුණදොස් ගුණදොස් ਵਿਚාරීමක් කේන්දර බැලිලක් කරන්න ඕනේ කරනවා නම් කල යුත්තේ හිතාමතා කරන දේවල් විතරයි. ඒක නිසා ගොඩාක් භවනා කරන කෙනාට තේරෙනවා දැන් මේක ඇතුළත වෙන දෙයක් නිසා බාහිරට වෙනමක් නැහැ. නමුත් අපි ක්‍රියා කරන ක්‍රියාවලිය නිසා බාහිර කෙනෙක් සම්බන්ධ වෙනවනම් ඒ මිනිස්සයා අපි ගැන මොන විදිය හැඟීමක් පාර කරගන්නේ. අපි දන්නේ නැතුව අපි ඇතින් වෙලා ඒකේ මනසට හිත් කරදර වෙන්නත් පුළුවන් සතුට වෙන්නත් පුළුවන්. ඉතින් මේ මනස අපිට තරහ වෙන්නත් පුළුවන් යාළු වෙන්නත් පුළුවන්. නමුත් අපි හිතලා කරලා නැහැ. මේ தත්ත්වේ නිසා කොච්චර මානසික පීඩාවටපත් වෙච්ච මිනිස්සු ඉන්නවද? කොච්චර කායික දුක් පිළිස ගන්න පිළිස ඉන්නවද? භාවනා කරන කෙනාට ඒ දුක් පීඩා ගැනීම බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම වගකීමට බාර දෙන්නේ නැහැ. හිතාමතා කරන දේ විතරයි කරන්න තියෙන්නේ. මේව පිළිබඳ හොයන්න යෑමෙන් වෙන්නේ අර අනවශ්‍ය දුක් පීඩා ගැනීමක්. Tamanට විශේෂීශ්‍රී නොවන දෙයක් සැක නොකළ යුද්ධය සැක කරා වෙනවා ප්‍රපංච නොකළ යුද්ධය ප්‍රපංච කරා වෙනවා පිළිච්චකට යකන්නත් බෑ. ඒ වෙනුවට හිතාමතා කරන දේ ගැන වැඩි වෙලියෙන් සැලකිලිමත් වෙලා මේවත් දකින්න අරිනවා පේන්න අරින්න පේන්න ඇරිලා සම්පජානව සවිඥානික කරන දේවල් විතරක් ශික්ෂාවට ලක් කරගෙන දිගට යන එක තමයි කරන්නේ. මේ වගේ ගොඩාක් පේන්න තියෙනවා භාවනා කර කර යනකොට. ඒ ගැන බය වෙන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම උදේවරුේ ආනාපාන සති භාවනාවේ සූක්ෂම අවස්ථාවේදී භාවනා කරන විට ඉන්පසු භාවනාවෙන් මිදුන පසු දැඩි නිදිමතක් ඇතිවේ. එම නිින්ද සැපවත්ය, ගැඹුරුය. මෙව නීවරණයක්ද යන්න කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. නැචේ නින්දක් නම් ඒක නිවර්ණ තමයි. ඒක පිළිබඳ අහන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේ සමහර වෙලාවට මේක සංසන්දනය කරන්න තියෙන පරියන්කේ ඉඳද්දිමත් නිකිරා වැටීමකින් තොරව සමහරවිට කාලයේ ගත වෙන වෙලාවල් තේරෙනවා දැනෙන්නේ නැහැ මොකද උනේ කියලා. ඒකනම් සංසන්දනය කරලා බලන්න වෙනවා කෙලස් බරිත තීන මිද්දේද එනත හිත සැඟවි ගැනීමක්ද වෙන්නේ කියලා. මේක නින්දක්. නින්දක් නම් ඒක කෙලේශයක්. නින ඒක නීවරණයක්. නමුත් සඳහනක් කරලා තියෙන්නේ ඒක බොහෝම සැපයි. බොහොම මොකද අර ඊට ඉස්සලා භාවනාවේදී හිත පිරිසිදු වීමක් කරලා තිනවා. ඊට ඒ පිරිසිදු නිසා ඉන්දිය දත් පිටි කණ්ඩ ඕනේ නැහැ. නපුරු හීන පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිනවා. ඒක ආනිසංස 11ක් තියෙනවා. නින්දට යන්න මේ මේ කායගත සතිය වඩන කෙනාට සුඛං සුපති සුඛං පටිවිඳති න පාපකං සුපිනම් පස්සති ආදි වශයෙන් ඉතින් උඟ දෙනෙක් එක අර්ථකථනය දෙන්නේ මෛත්‍රී භාවනාවෙන් නින්දට ගියොත් තමයි වෙන්නේ කියලා. නමුත් මෛත්‍රී භාවනාවක් වෙනවා ආනාපාන සතියෙන් වෙනවා කායගත සතියෙන් කියලා අසුභ භාවනාවෙන් වෙනවා මරණානුස්සතියෙන් වෙනවා ඔක්කොගෙම ඒ වගේ සූත්‍ර 14ක් එක දිගට තියෙනවා. පළවෙනි එක විතර අපි අහලා තියෙනවා. මේ කොයි එකෙන් ගියත් භාවනාවට නින්දට භාවනාවක් හරහා ගියා නම් නින්ද බොහොම සුවයලවන එකක්. නමුත් මේ ඒක පාවිච්චි කරන්නේ වෙනදා නිදා ගන්න වෙලාවට ඉස්සෙල්ලා නිකන් නින්දට යනකොට සතියේ නින්දට යන්නේ කියලා. නැත්තම් සතිය ආපු වෙලාව නින්දට යන්න කියලා පොතේ ලියාගන්න එපා. එතකොට බුදු වෙනවා වෙනකොට බුදියන්ඩයි සිද්ධ වෙන්නේ. මේ කියන්නේ නින්දයට යන වෙලාවේ නොමිලේ නිකන් යන්න දෙන්න බෑක සතිය හරහා කායගත සතිය හරහා යන්න අරින්ද එතකොට මේ විස්රාමයේ හොඳ මේ හිතවදින මොකද්ද කියන්නේ සුවසේවාවක් වඩපත් වෙනවා ගරු ස්වාමීන් වහන්ස ඊයේ පැවැත් වූ ධර්මදේශනාවේදී සක්මන් භාවනාවේ ඇති වැදගත්කම වැටහුණා නැතිනම් සක්මන් භාවනාව කරන අයුරු කියා දෙන්න. මා පුරුදුව සිටියේ බුද්ධෝ කියා සක්මන් භාවනාව කිරීමටයි. එය නිවැරදිද? බුද්ධෝ යන වචනය මට ඉතා පුරුදුයි. ව්‍යායාම සඳහා ඇවිදින විටද මම බුද්ධෝ කියමින් ගමනේ යෙදේ. එවිට මට ස්වල්ප මොහොතකට බුදුන්ගේ ගුණ සීවේයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය කියන්නේ අනේ වචනය මෙනෙහි කරන වචනය බුද්ධෝ කියන උගක් කරලා තායිලන්තේ පුරුදු කරපු දෙයක්. ඒක ටික ටික ලංකාවේ පුරුදු වෙගෙන එනවා. එතකොට බලන්න තියෙන්නේ මේ වචනයක් සීපත් කරන්නේ නැතුව සක්මන් කරනකොටයි මේ වගේ සීපත් කරනකොට සක්මනට වැඩියෙන් හිත බැඳෙනවනම් වැඩියෙන් සතිය පිහිටවනනම් මේක හොඳයි. ඒසක් කරපු කෙනා තමයි දන්නේ මෙනේ කිරීමකින් යුක්තව මෙනේ සක්මන් කරන එකයි මෙනේ කිරීමකින් තොරව සක්මන් කරන එකයි. ඊට විකල්පයක් වශයෙන් තියෙන්නේ ප්‍රകൃතිය සීකරන එක. වම තියනකොට වම කියනවා, දකුණ තියනකොට දකුණ කියනවා. මේකෙදි තියෙන්නේ සම්මුතියක්. නමුත් මේක බුද්ධානුස්සතියටයි හිතියොම් කරන්න. ඒ නිසා නිකන් දල අදහස් මත කිරීමක් වශයෙන් කීත හැකි. වම තියනකොට වම, දකුණ තියනකොට දකුණ කිව්වනම් හිත විපස්සනා පැත්තටයි මේ විපස්සනාවේ ඉඩ තියෙනවා. වම තියනකොට බුද්ධ කියන්නේ දකුණ තියනකොට ධෝ කියන එකයි කිව්වොත් වැඩෙනවා නම් වැඩෙන්නේ සමතේ මිසක් විපස්සනාව නෙවෙයි. ඉතින් ඒ ඒ අර්ථ ભેදය දන්නවනම් දෙකම හොඳයිනේ කොයි එකක්වත් ප්‍රකට වෙඩි මේක හොඳයි කියන්නේ නරකයි. කරගෙන යන්න දෙකටම සතිය අවශ්‍යයි. සතිය වැඩනට පස්සේ එයා ඊට පස්සේ ගිනියයි තමන්ගේ කර්මානුරූපව. තමන්ගේ දයෝපගතව. ඒ නිසා මෙහෙම කිරීම නිසා නැත්නම් කියමන නිසා මෙනෙහි කිරීම නිසා ලැබෙන වාසියක් තියෙනවනම් සතිය වැඩිවීමක් තියෙනවනම් ඒක තමන් තමයි දන්නේ. අහගෙන ඉන්නකොට කරන්න පුළුවන් එන්නේ මේ වගේ මත ප්‍රකාශ කරන එක විතරයි. නමුත් ඒකේ ඍජු බලපෑම ඍජු අත්දැකීම තමයි අතේ තියෙන්නේ. ඒ නිසා ප්‍රයෝජනෙන් සලකලා පාවිච්චි කරන්න කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස මට මීට පෙර මාගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳව පුද්ගලිකව ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කර නොඇත්ෙමි. එනමුදු අන් අය ඉදිරිපත් කළ සමහර ප්‍රශ්න මටද අදාළ බව පෙනෙන්නට තිබිනා මාගේ මේ ප්‍රශ්නය එසේ අන් අය විසින් අසන ලද ප්‍රශ්න තුනකට ඔබ වහන්සේ දෙන ලද පිළිතුරු පිළිබඳවයි. දෙවන දින අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔබ වහන්සේ වදාළේ භාවනාවේදී දකින දැනෙන දේ ගැන තවදුරටත් නොසිතා තවත් සංස්කාර නොසාදා වරහන් ඇතුලේ ඒ සියල්ල කෙලෙස් බැවින් නැවතත් මූලික අරමුණට සිත ගෙනෙන ලෙසයි. ඊයේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔබ වහන්සේ වදාළේ මුහුණ පිලිස්සෙනසේ දැනීම තේජෝ ධාතුව ලෙස දැක්කානම් හොඳයි බවයි. ඊට පෙර නැවතත් දෙවන දිනේ ප්‍රශ්න ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔබ වහන්සේ වදාළේ භාවනාවෙන් පෙන්වන දේ පිළිබඳව නිකම් බලාගෙන ඉන්න. වරහන් ඇතුලේ ඔටෝ ඔටෝ පයිලට් කියයි. මාගේ ප්‍රශ්නය නම් භාවනාවේදී නැවත මුල් අරමුණ වෙත සිත යොමු කළ යුත්තේ මොන අවස්ථාවේ කුමන දේවල් දුටු විට හෝ දැනුණු විටද ධාතු මනසිකාර වශයෙන් සිටිය යුත්තේ කවර අවස්ථාවේ කුමන දේවල් දුටු විට හෝ දැනුණු විටද කිසිත් නොකර ඔටෝ පයිලට් දැම්මාසේ සිටිය යුත්තේ මොන අවස්ථාවේ කුමන දේවල් දකින හෝ දැනෙන විටද ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේක ඇත්තටම මේ සම්පින්නනේ කිරීමත් තියෙන අවස්ථා තුන හරිම වික්ෂිප්ත වෙනව ප්‍රශ්නේ අහගෙන ඉන්නකොට දැනට තමන් ආනාපාන සති භාවනා කරන දැනට දැනෙන්නේ කොහොමද කියලා කිව්වොත් නම් ඔන්න ඔකට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් අරයට මෙහා කිව්වා මෙයාට මෙහෙම කිව්වා කොහොමද කියලා කියන ඔක්කොටම පොදු සමීකරණයක් නැහැ. මේකට උත්තරයක් දෙන්න තියෙන්නේ මට්ට කුණ්ඩලිගේ තාත්තා බෙහෙත් ආපු හැටි. මට්ට කුණ්ඩලිට ලෙඩ වුණා මාන්දංගායේ තිබුණේ. එයා ගිහිල්ලා ගුරු පඬුරු දෙන්න අකමැති නිසා ඔය වේද බේතාලාවට ගහලා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉනකොට ඉතින් කවුරු රැවිලා ලඩක් කියනකොට මෙයා බලනවා මොනවද කිලින බේත්. ඒකටල ගිහිල්ලා අර කරනවා. දවස් දෙක තුනක් කෙරුවා හරියන්නේ නැහැ. ඒකකොට නිකමට වේදා ළඟට ගිහිල්ලා බුලත් අතක් දෙන්නෙත් නැතුව, සල්ලි දෙන්නෙත් නැතුව මේ මාන්දව තියනවා නම් දෙද්දුන්ට වේද මහත්තයා මොනවද හොඳ? ආ මාන්දව තියනවා නේද? කොත්මල් ටිකක් තම්බලා දෙන්න කියනවා. වේදා බුලත් ටිකක් අරගනවා. එයා ගිහිල්ලා කොත්මල් තම්බලා දෙනවා හරියන්නේ නැහැ. ඉතින් මේක මේකට හේතුව පෙන්වන්නේ අටුවාවේ ගුරු පඬුරු දෙන්න වෙන නිසා ලෙඩ අඬ ගන්න කියලා ගුණාගුණ කියලා මේ බෙහෙත් ගන්නනේ මේ පාන්ද මාන්දට මොකද කරන්න ඕනද ඉතින් වෙදා දන්නේ පළවෙනි බෙහෙත් පන්තිය බීලා ගුණාගුණ කියලා ඊගාවෙක දෙන්න මොකද කිසිම බෙහෙත් පොතක එහෙම නෑ මේ ඔක්කොටම හරියන කෝකටත් අයිලා ඒ නිසා පළවෙනි වැඩේ කෙරුවනේ ඒකේ ගුණාගුණ කියම නෑ හැබැයි ඉදිරිපත් කරන ප්‍රශ්නේ බොහොම සාහිත්‍යමය විදියට මේ ප්‍රශ්නත් මට අදාළයි උත්තරත් මට අදාළයි මට ප්‍රයෝජන වුණා මේ ඔක්කොම පින්ඩණය කරලා එක සමීකරණයකට ගන්න හදන එක වෙන්නේ ඒක වෙන්නේ තමන් අත්දකින්නකොට තමන් ඉන්නේ කොතනද කියන එකට තමයි උත්තරේ දෙන්න පුළුවන්. ඒ වගේ ඔක්කොටම පොදු උත්තරයක් මේක සමීකරණය මෙහෙම කරන්න බෑ. ඒක සරුවචනසේ පුංචි රාහුල හාමුදුරණ දීපු උපදේශ වලින් පේනවා එයත් එක්ක සාකච්ඡා කරලා කරලා කරලා යාලව කතා කරවලා යා දෙන උත්තරය හැටියට තමයි මේක දේශනා විලාස කියලා කියන්නේ. ඔක්කොටම හරියන එක උත්තරයක් නෑ. ඒ නිසා දැනට තමයි භාවනා කරන්න යනකොට පළවෙනියෙන් ආපු විදියට මේ ඒ අත්දැකීමෙන් තමයි අත්දකින්නේ. නැත්නම් දෙවෙනියට ආපු විදියට මූණ පිච්චෙනා වගේ එකක්ද දකින්නේ. එහෙම නැත්නම් අත්දැකීම් නොකර මොන විදිහ අත්දකින්න Taman දකින්න කියලා කිව්වොත් නම් ඒ එන හම්බ වෙන උත්තරේ හැටියට තමයි දෙන්නේ. ගුණාගුණ හැටියට තමයි උත්තරේ හම්බ වෙන්නේ. එහෙම නැතු ඔක්කොටම පොඩි උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා මේක එක පැත්තකින් අගය කරන්න පුළුවන් සාමූහික කමඨාන් සුද්ධ කිරීම අගය කරලා ලියපු කතාව. ඒක හරියි. නමුත් මේ ලියපු එකනට උදව් කරන්න විදිහක් නැහැ. එයාගේ මේ අත්දැකින ටික මේක ඇතුල් කරලා නැති නිසා. ඒක නිසා අගේ කිරීම අගේ කරනවා. නමුත් ඒ කෙනා ඇත්තටම බලාපොරොත්තු වෙනවනම් කරුණාකරලා සභාවට ඉදිරිපත් කරන්න දැන් භාවනා කරන්න යනකොට මොකද්ද කරන කර්මස්ථානේ කොහොමද අත්දකින්නේ? එතකොට මොන වගේ ප්‍රශ්නද මොන වගේ දුෂ්කරතාද මොන වගේ සුද්ධ කිරීමක්ද ඕනේ කරන්නේ කියලා. එහෙම නැතුව ප්‍රශ්නයක් නැතුව යනවනම් ඔය ගල්න ගඟෙන් දිය දෝතක් කියලා මෙව්වත් අරගෙන කොහොම හරි කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුහුණු වීමේදී ආරම්භයේදී ආස්වාස ප්‍රාස්වාස වේගවත්ව දැනේ. ටික වේලාවකින් වේගය අඩු වේ. ආස්වාසය ප්‍රාස්වාසයට සාපේක්ෂව කෙටිව දැනේ. මුල මැද අග දැනේ. ආස්වාසයේ තරමක් ආයාස කරයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඇතුළු වීම හොඳින් දැනේ. ප්‍රාස්වාසය දීර්ඝයි. පහසුවෙන් පිටවේ. මුල මැද අග ඉතා හොඳින් දැනේ. ප්‍රාස්වාසයේ පටන්ගෙන ක්‍රමයෙන් ගෙවි යන ආකාරය පෙනේ. ප්‍රාශ්වාසය හා ආශ්වාසය අතර පැහැදිලි විවේකයක් දැනේ. ආශ්වාසය වම් නාස් කුහරයෙන් ඇතුළු වී ප්‍රාශ්වාසය නාස් කුහර දෙකෙන්ම පිට වී යන ආකාරයෙන් දැනේ. ආශ්වාස නාස් කුහරයේ උඩ කොටසේ ස්පර්ශ වේ. ප්‍රාශ්වාසය මුල් නාස් කුහර දෙකම පිරියන ආකාරයෙන් කුහර දෙකෙන්ම අභ්‍යන්තරයේ ස්පර්ශ කරමින් පිටතට පැමිණේ. ජලය ගලා යන්නක්සේ දැනේ. ආශ්වාසය හා ප්‍රාශ්වාසය සැහැල්ලු වේ. කෙටි වේ. පහසුවෙන් සිදුවේ. පුළුන් පිටක් ගෑවෙන්නාක් මෙන් දැනේ. ආස්වාස ප්‍රාස්වාස අතර පැහැදිලි විවේකයක් දැනේ. ආස්වාස ප්‍රාස්වාසය නොදැනියයි. එක වේලාවකින් නැවතත් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ත්වන් සරණයි. ඒක මත ඉදිරිපත් කිරීමක් තියෙන්නේ. ඔක්කොගේම දැන ගැනීම සඳහා කියනනම් ආස්වාස ප්‍රස්වාස කියලා කියන ප්‍රාස්වාස කියන වචනේ ලියමන වැරදි. ආශ්වාස සහ ප්‍රශ්වාස. ඉතින් අර ආශ්වාස සහ ප්‍රශ්වාස කියලා හුඟක් කුරු කරගෙන තියෙනවා මේක දිගට මේ වචනේ අකුරු වරද්දලා ලියලා තියෙනවා. ඒක ප්‍රශ්වාස වෙන්න ඕනේ. මේ විදිහට බලාගෙන හිටියොත් මූණට මූණ දාලා හිටියොත් ආශ්වාස ප්‍රශ්වාසයේ එයා එක එක පැතිකඩ එක එක මේවට කියනවා සටහන්සා ආකාර කියලා. සටහන කියලා කියන්නේ නාස්කුරකින් මේ හුලං ගන්නවා වගේ හයියෙන් පටන් ගන්න හිමීට ඉවර වෙනවා වගේ ආකාර වතුර ගලනවා වගේ ආකාර, උලුම් පිටක් ගලනවා වගේ ආකාර කියලා මේ සටහන් ආකාර වැඩි වැඩියෙන් දකින්න දකින්න ආශ්වාස ප්‍රශ්වාස දෙක හඳුනාගත්ත වෙනවා, සමීපව බැලුව වෙනවා, වැඩි වෙලා ආශ්‍රය කරා වෙනවා. මේ පුරාවට කාම සංඥාව ඔළුවේ නැහැ. කාමයක් නැහැ. ඒ නිසා මේ චිත්ත වීදිය දුවන්නේම තාම හොදපු වීදියක පෙරහැරක් යනවා. සුද්ධ කරලා හොදපු අතුගාපු වීදියක පෙරහැරක් යනවා වගේ. ඉතින් මේක දිහා වඩ වඩා ඉඳ ඉඳ ඉඳ එකක් ආස්වාද ප්‍රසවාස පිළිබඳ තොරතුරු ගොඩක් Tamanට හම්බ වෙනවා. ඒ වගේම වැඩි කල් ඉන්න ඉන්න කෙලෙස් වලින් ඈත් වෙනවා. මේ කෙලෙස් නැතුව ඉන්න පුළුවන් බවට විශ්වාසයක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඒකෙදී අර හිත ප්‍රයෝග කරනවා තවදුරටත් තොරතුරු ගන්න. තවදුරටත් සමීපව ආශ්‍රය කරන්න. තවදුරටත් වැඩිපුර ඇසුරු කරන්න. කරනකොට මේ ආනාපානේ හරහා සතිය ගැම්ම ගන්න පටන් ගන්නවා. කස කැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආනාපානේ gedara කෙනෙක් ආවා. හොඳටම අඳුරන කෙනෙක් වගේ ආනපාන ගියාම ගෙදර ගියා වගේ බොහොම සුහද වෙනවා. ඉතින් ඒක තමයි ආධුනිකයට හම්බ වෙන මේවට කියන ධර්ම ඕජාව කියලා. ධර්ම ඕජාව කියලා කියන්නේ උද්දන්න කපනකොට උද්දන්න අපනකොට ඇතර පැණිදහ ඕජාව යනවනේ. එතකොට හපන හපන පිට පාසා ගුරුක පාසා ඕජාව ලැබෙනවා වගේ අරමුණේ රස එන්න ගන්නවා. වෙනද නොදැක පැතිකඩ ඒ සටහන් සාකාර. ඉතින් ඒක වෙනකොට මේ හරි භාවනාවට බැඳීමක් ඇති මම දැන් මට මේක කරනවා මගේ මේ කර්මස්ථානේ හොඳයි මට මේක දැන් හරි ගියා කියලා මේ විදිහේ යාවෙන, පේවෙන, යෝග වෙන අවස්ථා කලාතුරකින් එන නිසා කලදුටු කල බලයියගම් කියලා හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් තොරතුරු ගන්න ඕනේ වෙලාව. නිකන් මැනිකක සමා වෙන්නේ ඉල්ලමක මැනික් තියනවා දන්නවනම් පුළුවන් තරම් ඉල්ල මේ වෙලාවේ ගොඩ ගන්න ඕනේ. මේක හැමදාම බලාපොරොත්තු වෙන්න එපා. එක යුගයක් මේ, එක එක ජවනිකාවක් මේ, එක යෝගයක් මේ. ඒ වෙලාවතරතුරු ගත්තකම හිත ඊගායකට පයින්න. ඒ කියන්නේ කුඹරක උඩ කුඹර වතුර පිරුණාට පස්සේ ඒක උතුරලා පල්ලෙහා කුඹරට වැටෙනවා. ඒක පිළිච්ච ගාම මේකට වෙන්නේ වගේ විපස්සනාව එකින් එකට එකින් එකට තල්ලු කරගෙන යනවා. මේ වෙලාවේදී ගන්න පුළුවන් තරම් ඒ සටහන් ආකාර වැඩි කිර ගැනීම සඳහා යෝගාවචරයා සීගන් සීගන් කියලා වහවහ කටයුතු කරන ගොඩගුවියෙක් වගේ වැස්ස වෙලාවට වහවහ කුඹරහ ගන්නවා. තමන් ඩෝල්ලාට වහින්නේ නැහැ. වහපු වෙලාව වැඩේ කරගන්න. නමුත් මේ සෑහෙන දක්ෂකමක් තිබිලා තියෙනවා. ඒකයි මේක අල්ලලක් තියෙනවා. අල්ලලා ඉදිරිපත් කරලක් තියෙනවා. ඒක ඒක ඒ තරම් දැක්කා හෝ දැකලා ඉදිරිපත් කරන්න බැරි කෙනාට ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ නිසා හොඳයි කියලා කියනවා. ගෞරවනීය සාමෙන් වහන්සේ ඊයේ සවස සිට සක්මන් භාවනාවේදී නලලත ඊට හොඳින් සංවේදීතාවයක් ඇතිවේ. පසුව පර්යංකයේදීද ඒ අයුරින්ම පැවතිනි. ටික වේලාවකට පසුව හිසේ පිටුපස කොටස් ඊතා වේගවත්ද රුධිර සංසරණයට වන්නක් මෙන් දැනුනි. අදද එපරිදිම සිදු අතර මේ භාවනාවේ ඇතිවන තත්ත්වයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා. මේකට භාවනාව වෙන එකක් නෙමෙයි කොයි වෙලාවෙත් තියෙන එකක්. අපේ හිත අන්ධබන්ද නිසා මේක බලන්නේ මේක දකින්නේ. ඒ නිසා මේකට සරල සමීකරණ කියන්නේ බැලුවොත් පේනවා. බැලුවේ නැති නිසා පේන්නේ නැහැ. බලන ඉන්නකොට ඒකට තමයි තේරෙනවා භාවනා කරන යන ගියාම මේ ශරීරේ පුරාම හැම වෙලාවෙම සංනිවේදන වගයක් වෙනවා. රුධිර පීඩනයක් වෙනවා. ස්නායු පද්ධතිය වැඩ කරනවා. කුණුසොන් සිසිලත ගණු දිනු වගයක් වෙනවා. මේවා මේවා හොඳටම තමන්ට පෙන්නනවා මේ ශරීරෙට මොනවද ඕන කරන්නේ මොනවද ඕනේ නැත්තේ කියලා. මේක දන්නේ නැතුව මේක බලන්නේ නැතුව ශරීරෙට මොනවද දුන්නත් අප්‍රත්‍ය වෙනවා. අපත්‍ය වෙනවයි කියලා අපි කියන්නේ. අපත්‍ය වෙන්නේ. අපත්‍ය වෙන්නේ මේ ශරීරයෙන් අහලා නෙවෙයි අපි කටයුතු කරන්නේ. කණ්ඩෝන වෙලාවට කනවා මිසක් බඩගින්නට නෙවෙයි කන්නේ. බෙල්ලෙක් ගහපු නිසා නිදා ගන්නවා මිසක් නිදිපතට නෙවෙයි නිදා ගන්නේ. නැත්නම් මේවට සංවේදී වෙනවා නම් ඒකෙ පෙන්නනවා මේ දිව හැම වෙලාවෙම තමන්ගේ තියෙන ලෙඩේ හැටියට අවශ්‍ය ආහාරයට රුචියක් දක්වනවා. උණ ගෑනකොට ගෑම එපා කරනවා. උණ ගෑනකොට හන්දි රුද හැදෙනවා ගමන් කරන්න එපයි කියලා. සෙම ඇදිච්චාම උඩු බැල්ලෙන් බුදිය ගනින් කියලා කියනවා. ඒ ඔක්කොම මේ සංසාරේ ප්‍රපුරුදු වෙච්චව. අපි කොහොමද බෙහෙත් ගහලා හිටගෙන ඉන්නේ? පැන්ඩෝල් ගහලා හිටගෙන ඉන්නේ. ඊට පස්සේ නිවෝනියාට යනවා. අර එන සංඥාව අරගෙන ඒකට ඇඟට අවශ්‍ය පිළියම සප්‍රත්‍ය දේ කරන්නම් මේ සැඟෙන් නිකුත් වෙන සංඥා ඇඟෙන් නිකුත් වෙන ඒ පණිවිඩ වලට සාමේ අහුම්කන් දුන්නේ නැත්නම් මොකද කියන ඊජි මැෂින් එකෙන් මේක බලාගනි කැට් ස්කෑනර් එකෙන් කරાવી දොස්තරගේ නලාවට අහුවේ කිය. ඔය කොයි නලාවටත් වැඩිය හොඳ නලාව තමයි Tamange තියෙන සතිය. ඊට වැඩිය හොඳ එකක් කොහෙවත් නැහැ. ඒකට යනකොට පේනවා මේක නිතරම කෙල කෝටි ගණන් සංඥා නිකුත් කරමින් ඉන්නේ. ඉතින් ඒව අවුරුදු ගානකට පස්සේ දොස්තර බැලුවට අහු වෙන්නේ නැහැ. ඉදිරියට ගොඩාක් වෙනස් හරියට මෛත්‍රී කරන්න, අහුම්කම් දෙන්න, හොඳට මේ ඇඟත් එක්ක සුහදව සමීපව ගත කරන්න මොනම වෛද්‍යවරයෙක්වත් අවශ්‍ය කරන්නේ මම මේ මාන්නක්කාර කරන්න හදනව නැත්තම් මේ සම්පූර්ණ සංග සම්පූර්ණ වෛද්‍ය මේ සෞඛ්‍යයක් ගන්න පුළුවන් කියන එක නෙමෙයි තියෙන්නේ. අපි මේ තරමටම මේ ශරීරය නොසලක හැරලා තියෙන්නේ. ඒ නිසා හොඳට ශරීරෙ නිකුත් වෙන සංඥා බලන්ඩ ඒකට මෛත්‍රී කරනවා කියන්නේ සතිය පිහිටුනවා කියන්නේ. එහෙම නැතුව මේ අරයා බලයි, මෙහා බලයි, දෙයියෝ බලයි, ආශිර්වාදෙන් හරියයි, බෝධි පූජාවෙන් හරියයි, ඒ ඔක්කොම නිකම් මේ කොන්තරත් කමෙන් කරන්නේ. කොන්තරත් කමෙන් කරන්න ඕනේ තමන්ගේ වැඩේ තමන් බලා ගන්න. බැලුවට පස්සේ එයා නිතරම සංඥා දෙනවා. ඒ සංඥා නොසලකා හිටපත් බරපතල රෝග ලක්ෂණ වෙනවා. ඊට පස්සේ පිළිකා කියනවා. ඊට පස්සේ පුරුදු පුංචි පුංචි සංඥාවට උදව් කරනවා නම් හැඩ ගැහෙනවා නම් කිසිම රෝගයක් එකවර මතුවෙන්නේ නැහැ. ඒක ඕන තරම් හදිසි අනතුරු වෙන එකක්. ඕනෙම රෝගයක් මතුවෙන්නේ ටික ටික ටික සංඥා පෙන්නලා. ඉතින් අපි මේ මුලින් මුලින් එන සංඥා වලට දල දඬුනක් බලන්නේ නැත්නම් බරපතල දීපවට එනකොට පොරෙන් කපලවත් බේරන්න බෑ. පොඩි කාලේ නියපොත්තෙන් කඩලා අයින් කරලා ඒ නිසා කියනවා ඕනම මේ ලෝකේ තියෙන ලෙඩක් උණු වතුරටයි ලුණු වතුරටයි සනීප කරතේ. ලෝකේ නෑ කිසිම ලෙඩක් උණු වතුරට ලුණු වතුරට සනීප කරන්න බැරි. හැබැයි ඒ සඳහා රෝගේ මුලින් අල්ලන්න ඕනේ. ඉතින් මම කිව්වට පස්සේ මේ එංගලන්තේ ඉන්න හොඳම රාජකීය දන්ත වෛද්‍ය සේවයේ වැඩ කරන නෝන මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ හොඳටම අමාරු කෙලෝරක් කරන්න බැරි ලේ යන ඔපරේෂන් එකක් ආවත් දත් අමාරුයි කියන්නේ ලුණු වතුරෙන් හොදන්න කියන එක තමයිලු දෙන උසස්ම බෙහෙත. ඒක උසීලුණු පැල් කට්ටේ තියෙන එක. ඒක පන්නලා නවලෝකරෝලේ පොලිමට ඉන්න වෙන්නේ මේ එන සංඥා ටික දන්නේ නැතුව දොස්තර ගැන විශ්වාස කරනවා. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ ගැනම බලපං බලපං කියන්නේ විපස්සනා කරපං එතකොට පෙනී ඒක පන්නගත්තට පස්සේ ආයක කොහොමඩක්වත් ඒ නුවණ ගන්නත් බෑ. දෙවැන්නේකට කොහොමඩක්වත් ස්පර්ශ කරන්න බෑ. යන්ත්‍ර කියන්නේ නම් මාර පාක්ෂික දෙයක්. ඒ ධර්මයටම යන්ත්‍ර ප්‍රිය කරන්නේ මෛත්‍රිය දන්නේ නැති Taman තමයි මෛත්‍රී කරන්නේ නැති කෙනා. ඒගොල්ලෝ හිතනවා යන්ත්‍ර හරි අපිට උපස් මේ කියන්නේ ඇත්තම කියනවායි කියන. මතක තියාගන්න යන්ත්‍ර වලට කැවුත්තක් නැහැ. යන්ත්‍රවලට හැංගීමක් නැහැ. අපේ දින ඔලමලකම නිසායි යන්ත්‍ර අපට මෙතරම් කිට්ටු වෙන්න වෙලා තියෙන්නේ. නැත්නම් මේක දිහා බලනකොට පේනවා හැම වෙලාවෙම යම් යම් සංඥාව ගැන නිකුත් කරනවා. ඉස්සල්ලාම දවසේ පිළි දැක්කට පස්සේ අපිට පේන්නේ භූතෙක් වගේ. ඒ මොකද ඉතික්කල් මේ ඇසුරු කරලා නැහැ. භාවනා කරනකොට තමයි ඇසුරේ ඉන්න පටන් ගන්න. හොඳට ඇසුරු කරන්න. ඇසුරු කරනකොට මේක වේදා ඇතුලේ ඉන්නවා. ලෙඩත් ඇතුලේම ඉන්නවා. ඒ දෙන්න එකතු වෙයි. ගෞරවනීය සාමීන් වහන්ස පර්යංක භාවනාවේ යෙදී සිටින විට විනාඩි 30ත් 35ත් ගිය පසු ආනාපාන සතියද ගෙවි ගොස් සිටිය අතර මෙය නිදිමතක් නොවන විට ශුන්්‍යතාවයේද මෙයමද යයි තහවුරු කරගන්නේ කෙසේද මේ තවදුරටත් පහදනු දෙනමෙන් ඊතා අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි තවද ශුන්්‍යතාවය එන ඉක්මනින් ලබාගත හැකිද ඔබ වහන්සේට තෙරුවන් සරණයි ශුන්්‍යතාවයක්ද එහෙම නැත්නම් මේ කෙලස් කිරීමක්ද එහෙම නැත්නම් ඡේ වීමක්ද පැවීමක්ද නිරෝධ වීමක්ද කියලා බලන්න නම් මේ ලැබිච්ච දේ හොඳට තහවුරු වෙන්න හරි. තහවුරු වෙනකොට Tamanටම තේරෙන පටන් ගන්න. ඉක්මනට කරන්න නම් ශුන්්‍යතාවයට ඉක්මනට යන්න නම් Taman මේ භාවනා කාලසටහනක නිති අභ්‍යාසය යෙදෙන්න. එතකොට මේක නිතරම තියෙන එකක්. ශුන්්‍යතාවය කියන එක ඈත තියෙන එකක් නෙවෙයි මේ චිත්ත පීඩා වැඩිකම නිසා අනුන්ගේ දෙයි අතන දෙයි මෙතන දෙයි කල්පනා කර කර ඉන්න නිසා අපිට ඒකට ය아가න්න බෑ. නැත්නම් ශූන්‍යතාවය තමයි අපේ හැබෑ නිවන. මේකට ඉන්න බැරි මොකද අපිට කරන්න බැරි කොන්තරත් ගොඩාක් කුලිය තියාගෙන අරයාගේ වැඩයි අතන වැඩයි ඊයේ වැඩයි හෙට වැඩයි දාගත්තාම ඒක නෑ. ඒ නිසා භාවනා වගේ මේ ප්‍රශ්නට උත්තරේ කියනවා නම් භාවනාවක් නිතිපතා කරනවා නම් ඉච්චර අමාරුයි. ඒ වගේ මේක නිතර නිතර ඇසුරු කරනවා නම් සැකයක් එන්නේ නැහැ. මේක ශුන්‍යතාවයද නිදිමත කියලා සැකයක් එන්නේ නැවත නැවත යොදා. දේරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. පර්යංක භාවනාවේදී හුස්මට සිත පිහිටුවා මිනිත්තු කිහිපයකින් හොඳින්ම සිත තැන්පත් වේ. අරමුණු කිසිවක් නොවේ. ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව අද අලුයම පර්යංක භාවනාවේදී මම සිත ඒකත්වයෙන් වාඩි වෙලා පවත්වා ගැනීමට උත්සාහ කළෙමි. පැයකට වැඩි කාලයක් ඒකත්වයේ පවත්වා ගත හැකි විය. ශාරීරික අවශ්‍යතා වරහන් ඇතුලේ කුසගිනි නිදිමත ආදී කිසිවක් නොහැඟේ. තවත් පැය කිහිපයක් වුවත් ඒ ඉරියව්වෙන් සිටිය හැකි බව හැඟේ. දෛනික කාලයකට කාලසටහනකට අවනතව අකමැත්තෙන් උවද භාවනාවෙන් මිදුනේමි. නමුත් තව කාලයක් එසේ සිටීමට හැකි බව දැනුනි. භාවනාවේදී අරමුණු වරහන් ඇතුලේ හුස්ම නැතිව බොහෝ කාලයක් සිටීමේදී මට දැනුනේ ඊතා ඉහළක මා සිටනවා වැනි හැඟීමකි. තරු සහිත අහස පසු කරගෙන තද නිල්වන් අභ්‍යවකාශ තලයේ සැහැල්ලුව සිටින බව දැනුනි. ශරීර අංශු ලෙස සම්පූර්ණයෙන්ම වරහන් ඇතුලේ දූවිලි අංශු වැනි විසිරී යනවා වැනි හැඟීමක් වර එක දැනුනි. තවත් ටික මොහොතකට පෙර මා වාඩි වී සිටින ස්ථානයේ සිට අට දිශාවකට සුදු පැහැ අඩියක වරහන් ඇතුලේ 30 සෙන්ටිමීටර් තරමේ පළල පාරවල් දිගේ ප්‍රබල ආලෝක ධාරාවක් ලෙසින් වරහන් ඇතුලේ විලෝරසන්ට් බල්බේ ආලෝකයෙන් ශරීර ශරීරයේ ප්‍රමාණයෙන් කුඩා වී ගලා යන අයුරින් විසිරී චුන්න වී ගියේය. ගරු ස්වාමීන් වහන්ස මේ தත්ත්වය මාගේ මනෝවිකාරයක් නොවන බව නම් පැහැදිලි මා දැන් කළ යුතු වන්නේ කුමක්ද කරුණාවෙන් හා අනුකම්පාවෙන් මාහට පහදා දුන මැනවි මේ වගේ භාවනාවයි භාවනා කරන අරමුණයි භාවනා කරන හිත හොඳට සමීප වුණාට පස්සේ තමයි තියෙන හොඳට ගැම්ම කවලා තිනවා ඒකේ ඒ ගත්ත ගැම්මේ ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් බෙල්ලෙක් ගහලා නැගිට්ටයි කියලා හිතන්නකෝ. නැගිටට පස්සේ බැලුවත් ඉරියව් වෙනස් කරත් ඕක කැඩෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට තිබිච්ච ඒකලස ඉරියව් වෙනස් කළා තමන් හිමීට පිට දාහන ගන්න තැනට යනවා, ඇසිකිලියට යනවා, වතුර බොනවා මොනම විදිහකට කැඩෙන්නේ නැහැ. කැඩෙනවා වගේ පේනවා ඉස්සලා ඉස්සලා පස්සේ බලනකොට ඉරියව්වට බැඳීමක් ඔතන නැහැ. අරමුණට බැඳීමක් ඔතන නැහැ. වේලාවට බැඳීමක් ඔතන නැහැ. ගානු පිරිමකමක් ඇත්තේ නැහැ. ඒක හඳුනාගත්තට පස්සේ ආයෙසරයක් ඇඟ කියාවෙම කිල්ල වාඩි වෙනවා වාඩි වෙච්චාන් තමයි ගන්න පුළුවන් කියලා ඇත්තේ හඳුනා ගන්න එහෙම කෙරුවට කමන්නේ පස්සේ මේ ගත්ත එකලස මේ ගත්ත කිතු බලන ගතිය හැම ඉරියව්වෙදීම හැම වෙලාවෙදීම ගන්න පුළුවන් බව ගත්තට පස්සේ දැනගත්තට පස්සේ තමයි තේරෙනවා කාලසටහන මොක වුණත් Tamanට මේක උප්පත්තියෙම හම්බෙච්චි දෑවැද්දක් හඳුනන්නේ නැති නිසායි ප්‍රශ්න තියෙන්නේ. හඳුනගන්නේ පරියන්කේදී වෙන්න පුළුවන්. ඒක හොඳට පුරුදු කරාට පස්සේ කොහේ ගැහුවත් මේ බඹරේ මේ වැල්ල වැල්ලේ මේ බඹරේ කැරකෙනවා. ඒ නිසා ලොකු වෙනසක් වෙලා නැහැ ලොකු හානියක් වෙලා නැහැ නැගිටලා ගියයි කියලා. එතකොට මේ බවට එකලස් වෙච්ච බවට විවිධ මේ සංඥා පෙන්වන්න පටන් ගන්නවා. හිත එකලස් වෙච්ච බවට හිත ඒකෝදි භාවයටපත් වෙන ලකුණ කියලා කියන්නේ ආලෝක සංඥා පහල කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නීවරණ හිමීට මීට මීටම අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඉඳ ගන්න වෙලාවේ පවතින සංඥාව අනුව දවසින් දවසට එක එක සංඥා පෙන්වනවා. කවදාකවත් එකම දේ එකම මේ ඇඟීම් පහල කරන්නේ ඉඳ ගන්නකොට තියෙන සංඥාව හැටියට විවිධ ඒවා ඉඳ පටන් ගන්නවා. ඒ නිසා මේක උඟාක් වෙලාවට මේ වගේ ප්‍රශ්න මේ වගේ ප්‍රකාශන එන්නේ මේක පළවෙනි වතාවට වෙච්චාම. එතකොට ඒක හරි ලොකු සිල්ලාරයක්. මොකද මේක නිතර නිතර වෙනකොට තේරෙනවා මේක දුර තියෙන එකක් නෙවෙයි බොහොම ළඟ එකක්. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ඔච්චර ඕකේ ආස්වාද ජනක ගතියක් එන්නේ. ඒක සාමාන්‍ය දෙයක් බවටපත් වෙනවා. ඉතින් එතකොට තමයි ඊට එහා තියෙන අත්දැකීම් වලට ගැඹුරු අත්දැකීම් වලට යන්නේ. ඒ නිසා මේක හොඳයි. මේක නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. විග්‍රහ කරන්න යන්න එපා. විග්‍රහ කරලා හිටියොත් වෙන්නේ මේ විශේෂයෙන් පරියන්කේ ඉන්න වෙලාවදී මම විග්‍රහ කරන්න ගියොත් එimhe සතිය කැඩෙනවා. සමහර දිනේ සතිය වඩ아가න දිගට අරගෙන යනකොට හිතේ අර ගැඹුරු මෙතෙක් නොගිය ප්‍රදේශ වලට යන්න පටන් ගන්නවා. ඒකට ලොකු වීරත්වයක් ඕනේ ලොකු නවමු ගතියක් ඕනේ සෙල්ලක්කාර ගතියක් ඕනේ අල්ලගත්තට පස්සේ ලොකු ඇබ්බැහියක් වෙනවා. ඕකෙන් වළක්වන්න බෑ නැවත නැවතත් යන්න හිතෙනවා. මොන දෙයක් දීලා හරි කමන්නේ කොයි කැපකිරීම කළා හරි යන්න පටන් ගන්නවා. මොකද මේක ඇත්තටම කියනනම් කුඩු ගහපුවම ඕක තමයි වෙනවයි කියලා කියන්නේ. මේක ඉතින් නිකන්නේ හම්බේ. සමහර ගුරුවරු ඒ මරියුආනා එමෙන්න තමයි එක්ස්ටසි වගේ දෙයක් ගන්න ඒ ඩ්‍රග් එකේ තියෙන ට්‍රිප් එකයි මේ ට්‍රිප් එකයි බලනවා. අරකේ ඒක ඒ ඔයගේ දෙයකට ගියාට පස්සේ හෙටත් ඒක ගන්න අද ගන්නවට වැඩිය පොඩ්ඩක් කුඩු වැඩියෙන් ගන්න. ඒ රූස්ටි අඩු වෙනවා කියලා අපි කියන්නේ. සූස්ටි ගන්න ටිකක් වැඩිපුර ගහලා ගහලා අන්තිමට ගියාට පස්සේ ඌට මොලේ සැල්ල නැස්ති වෙලා කොට ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ලද්දා මුදා නිබ්බුතිම් පුඤ්ජමාන නොමිලේ ලද්දා වූ මේ විමුක්තිය බුද්ධ විදිනවා. නොමිලේ දෙන්නේ. හැබැයි මේකෙත් තියෙන ගතියක් නැවත නැවත යනකොට ඔකෙත් තියෙන රසය අඩු වෙනවා. හැබැයි රසය අඩු වෙනකොට ඊට ඊට ගැඹුරකට ගෙනියනවා. ඒක නිසා හොඳයි කියලා කියයි. ගෞරවනීය සාමෙන් වහන්ස මා ආනාපාන සති භාවනාව කර ඒ නොදැනී ගිය පසු වසර දෙකක පමණ කාලයක් සමාධි සුවවින් දෙමි. මුළු කාලයේදී සමාධියේද වෙනස්කම් අත්විඳෙමි. සිතේ මායාකාරී කපටි බව හොඳින් දුටුවෙමි. ක්‍රමයෙන් සිත තුළ ශ්‍රද්ධාව, වීරිය ආදී කරුණු වැඩි දියුණු වෙමින් කාලයක් ගතවන විට ප්‍රීතිය ආදී කරුණද වඩාත් දියුණු විය. සමාජ සම්බන්ධතා ඊතා අඩු විය. සියලු කැපකිරීම් කළෙමි. දැන් මගේ සිතේ ඇලීමට හෝ ගැටීමට දෙයක් නැති බව හැඟියයි කිසිම බලාපොරොත්තුවක් නැත මට ඉදිරිය පැහැදිලිය අද සවස භාවනා කරන විට ඔබ වහන්සේගේ ධර්ම දේශනා දේශනෙන් දැක්වූ කරුණු අත්විඳෙමි ඇති වූ සතුට නිසා දැසින් කඳුළු වැටිනි පිළිතුරු අපේක්ෂා නොකරමි සතුට නිසා මෙසේ ලියමි මේකත් පංචාවද්ද කියන්න බෑ ඕක විශ්වාස කරන්න බෑ මගේ හිතේ වංචා මට හොඳට තේරෙනවා කිව්වට මේ අක්ෂයා පෙනේ පුම්බනවා ඉඳපුවා. ඒක ගාලා නැතුව ඔය අනේකයි තියෙන්නේ. උඹට හොඳ නම් හොඳයි නරක නරකයි මම උඹ හොදී උනත් භාවනා කරන්න උඹ නරක උනත් භාවනා. Tamanට කරන්න තියෙන්නේ නිතිපතා භාවනා කරන්න. අපිට මේ පැත්තෙන් සැලුට් එකක් ගැහුවත් එකයි ගුණවරුෙන් බැන්නත් එකයි. මෙව්වත් වංචා වෙන්න ඉතින් මම එහෙම නොවේවා කියලා පතනවා ඇත්තටම. නමුත් වෙන්න පුළුවන්. මේ මොකද මේ හිතමනේ මේ කතා කරන්නේ. ඔයාට පුළුවන් ඕනේ වේශයක් කරගන්න. හැබැයි එකයි තියෙන්නේ මොනවා වුණත් කරන බාන නිතිපතා කරන්න කරනකොට ඔයා කොච්චර දහංගට දැම්මත් බුදුහාමුදුරුවෝ කපන. කපන්න තියෙන එකම දේ නිතිපතා භාවනා කරන එක තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාත්මකයෙන් පර්යංක භාවනාව මූල කර්මස්ථානය උදරය පිම්බීම හැකිලිම පිම්බීම තදවීමක්සේද හැකිලීම ලිහිල් හා සැහැල්ලු වීමක්සේද දැනුනි. සමහර පර්යංකවලදී මිනිත්තු 5න් පමණ දැනීම නැතිවේ. සමහර විට ඊට වඩා වේලා යයි. මීට සති දෙකකට පෙර කළ භාවනාවේදී ඉතේ සිට දෙපතුල දක්වා විවිධ කම්පන චංචල ඇඹරීම් ගැස්සීම් ඇදවීම් දැනුණත් මෙවර ඊට අසල්පයේකි. මුහුණේ යන්තම් චලන විය. ඊයේ හා අද ධනහිස් දක්වා දෙපා තුලින් යන්තම් අසහනකාරී සීතලක් මෙන් විහිදීද විහිදී දෙපා ගැස්සේ අද නළලේ දෙමියන් නැවිදින වාසේ දරුණි කලින් භාවනා වැඩසටහනේදී ඇතැම් විට සිතුවිලි ඊටාම වියවුල් සාගත වී පිස්සන් කොටුවක්සේ වූ තත්ත්වය මෙවර නැතිවීම විශේෂත්වයකි සිතුවිලි බහුල වූවත් ආපසු ශක්තිමත්ය හැකිය නිරීක්ෂා නිරීක්ෂකෙක් සිටී එහෙත් වරක් දෙකක් සිට කොහේ ගියාදැයි නොදැන යම් වේලාවක් ගත වුවත් ආපසු සතිමත් වූයේ මූල කර්මස්ථානයටයි. ඒ නිසා මුවාගල උඩින් ගී යයි සිදුනි. ඊයේ රාත්‍රියේ මුළු භාවනාවේදී මිනිත්තු 10න් පමණ මූල කර්මස්ථානයේ ගෙවිනි. සිතුවිලි බොහෝ අඩවි සංසුන් විය. ශරීරය මුළුමනින් සැහැල්ලු වී නොදැනී ගියේය. එක්වරටම ඊතා උචිත ස්වරයෙන් ඊතා සිහින් ආදයක් වම් කන පැත්තේ නැසෙන්නට විය. එය මෙච්චර වෙලා තිබුණ තිබුණානේ මට ඇහෙන්න පටන් ගත්තේ දැන් උනාට මොකද කියා සිතුනේ. ජනේලයෙන් පිට අවකාශයෙන් එන්න කි. විශ්වයේ නාදයේ ස්වභාව ධර්මයේ නාදය කියන්නේ මේ දැයි සිතුනේ. ඒ එක්කම වරින් වර අල්ලේ සිට ඇඟිලි තුඩු වෙත වේගයෙන් තිහිල් මිහිරි ධාරා විහිදෙන්නට විය. ඒ දැනුනේ යාන්තමේ අබ ඇට තරම් කුඩා රිදී ඇට සමූහමෙන් හැඟුණි. ඉඳහිට දෙපතුල් ඇති බව දනුණේය. මේ අන්දමින් දෙක එකහමාරකට වඩා ඔහේ බලාගෙන සිටියෙමි. නින්දට ගිය පසුද ඒ නාදයේ දිගටම ඇසුණි. මෙවර ඒ ආවේ අවට ආත්පසින්මය. අද දවසේත් වරින් වර ඒ නාදයේ ඇසේ. සක්මන් භාවනාව ජීවිතේ ප්‍රථම වාරයට ඊයේ සාර්ථකව කළා යයි සිතේ. ඉහළ වැලිමලුවේ මම දකුණ මෙනෙහි කරමින් යන විට ඊතා හොඳින් පතුලේ ස්පර්ශය දනුනේය. පාද දෙකේ වෙනසක් නැත. විරුඹ සැහැල්ලුවට ඉන්පසු බරට පාද තලයේ බරට යටි පතුලේ නැම්ම සැහැල්ලුවට ඇඟිලි තුඩු සැහැල්ලුවට යටි පතුල හා වැලි අතර ස්පර්ශයේ විවිධ විවිධතා රාශියක් දැක්කෙමි. එක් පටවි ධාතු තත්වයක් වරහන් ඇතුලේ පය තවත් පටවි ධාතු තත්වයක් වරහන් ඇතුලේ පොළව සුසංවන අයුරු දැනුනි. ශබ්ද කරදර නොකරයි. වරින් වර සිතුවිලියේ ඇරෙන නැත. ලං වෙන විට දැස් පියාගෙන මදක් වේලාව මදක් වේලා හිටගෙන මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. දෛනික කටයුතු SMS ක්‍රමයට කිරීමට හැකියතාක් උත්සාහ කරමි. පෙරට වඩා සතිමත්ය. ඊතා ඊතා මෛත්‍රියෙන් කරුණාවෙන් අප ධර්ම මාර්ගයේ ගෙන යන ඔබ වහන්සේට නිදික් නිරෝගී දීර්ඝායුෂ පතමි. සාදු කියන එකයි. පොඩි කාටත් හොඳයි මේවා කියවන්න අම්මලේ නේ. ඕ අල්ලා ගන්නවා ටික. SMS කියන්නේ. ඈ? දැන් මොකක්ද කියන්නේ? ඈ SMS කියන්නේ ඒක හොඳට කිව්වා ඒ වුණාට තේරුම් ගත්තද කියලා. slowly mindfully silently. slowly mindfully silently. ඒ නිසා මේ ඒ කවුරු හරි එක්කෙනෙකුට සබාවේ එක්කෙනෙකුට හරි මේ වගේ භාවනාවක යම් ප්‍රමාණයක ගැම්මක් ආවට පස්සේ අනික් අයටත් කියනවා මොකද්ද ඒකෙන් පොඩි ভাইබ්‍රේෂන් එකක්. ඒ මොකද මුළු සම්මිතියම මුළු පරිසරයම මුළු ස්වභාවෙම මේකට අනුයාත වෙන්නේ නැතුව අත්දැකීමක් ගන්න බෑ. Taman tatamalaw කොච්චර නැතුවත් හරියන්නේ යෝගේ යෙදෙන්න. යෝගේ යෙදුනට පස්සේ පොඩි ප්‍රයත්නකින් එනවා. ඉතින් විශ්වාස කරන්න බැරි තරම් ලොකු සාන්තියකුත් එනවා. නමුත් ඒක හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් යෝගේ එක ලස්සන වෙලාවල් තියෙනවා කැඩෙන වෙලාවල් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ කොයි එකනා භාවනා කරත් ඒකෙන් අනිත් එකනට සාමූහිකව ඉන්නකොට හොඳ බලපෑමක් තියෙනවා නපුරු බලපෑමක් තියෙනවා. ඒක නිසා ඇත් රැළක එක ඇතින්නියකට පැටවෙක් හම්බ වෙනකොට අනික් ඇතින්නිය ඔක්කොටම කිරි දෙනවා කියලා කියනවා. මොකද පැටියට එක ඇතින්නියක කිරි මදිලු. ඔක්කොටම කිරි දෙනවා. ඒ වගේ තමයි මේ යෝගය දෙනවා. ඉතින් මේ ඒක හරි වියදම් අධිකයි. මේ යෝගේ. ඒක තමයි අපි මේ දුර බෑහර ගෙවාගෙන මේ එක පිරිසක් එකතු වෙලා ඒක බත්තලිය කාලා ඒක වැදුරු බුදියකන ඉන්නේ. එතකොට හම්බෙන්න සැප මොන්නම සුඛෝභෝගී තැනකවත් ලැබෙන්නේ නැහැ. අපි මේ මේ නිකම්බිම වාඩි වෙලා වනාතාගාරයකට ආපු සරණාගතයෝ වගේ හිටියට එන්න ජොලිය ඉන්නේ අප්පා. කොහේ ওই මොන්න රාජමන්දිරයකවත් මේක නැහැ. හැබැයි ඒකේ එක්කෙනෙක්ගේ අයිතිවාසිකමක් නෙමෙයි. ඒක මතක තියාගන්න සාසන අයිතියක් මේ තියෙන්නේ බුදුහාමුදුරුව අපිට දීපු එක. අපි බුද්ධ විඳිනවා ප්‍රකාශ කරන එක වෙනම කතාවක්. ඒ වගේම අපේ ප්‍රයත්න නිසා තමයි හම්බ වෙන්නේ. නමුත් හිතන්න අපේ ප්‍රයත්නෙන් විතරක් කවදාකවත් ගන්න බෑ. ඒ යෝගයක් තියෙන්නේ. ඉතින් ඒක මේ අර සාමූහික කමඨාන් සුද්ධ කිරීමකදී තනියම කතා කරනවට වඩා ලොකු good vibration එකක් ඇති කරනවා. ඒක නිසා සමහරෙකුට ඒක නිසා අපහසුතාවලටපත් වෙනවා ඇති. බුද්ධිලිකව කතා කරන අතර මේ වගේ ප්‍රකාශන ලියන එක කරන එක ඒ වගේම අත්විඳින එක හොඳයි කියලා කියතයි. ලිඛිත ප්‍රශ්නේ එපමායි ස්වාමීන් හොඳයි. දැන් අපි අරගෙන තියෙන පැයක විතර වෙලාවක් අපිට තව ටිකක් වෙලා ගන්න පුළුවන්. ගහලල්ලා. ඒකේ ගහලල්ලා. ගරු ස්වාමීන් වහන්සේ ඒ විස්තරය මගේ භාවනා විස්තරය ඔබ වහන්සේට මුලින්ම මම මේ බොහොමත්ම පින් දෙනවා මොකද අර මගේ තිබුණ උගාක් අවුල්සහගත තත්ත්වය නැති වෙන්න ගිය සැරේ ඔබ වහන්සේ මට අවවාද දුන්නා ඒවා මම උගාක් තදින් හිතට අරගත්තා ඒක පළවෙනියෙන්ම කියන්න ඕන ඊළඟ කාරණය තමයි ධාතු විභංග සූත්‍රය සහ චුල්ල ශුන්්‍යත සූත්‍රය පදනම් කරගෙන ඔබ වහන්සේ කරපු ධර්මදේශනා මාලාව මට හරියට ප්‍රයෝජනවත් වුණා. මේ මොකද අර එච්චර කල් මම මගේ ඇඟරි දෙනවා මගේ අත් වේවුලනවා මගේ අත් ගොරෝසුයි වගේ දේවල් මට මගේ දේවල් කියලා හිතාගත්තාම ඒක මේ සෑහෙන්න ප්‍රශ්නයක් වුණා. නමුත් දැන් ඔබ වහන්සේගේ ධාතිභංග සූත්‍රය අහපුවාම මට තේරුණා මේ ඒවා ඇත්තටම ධාතු වල ක්‍රියාකාරීත්වය විතරයි කියලා. ඊට පස්සේ මට පෙනෙන්න ගත්තේ ඒවැ තද බව එක්ක නැත්තම් ධාතු වල ක්‍රියාකාරීත්වය කියලා විතරයි. එතකොට වඩා අර ආත්මීය වශයෙන් නැතුව වාස්තවික විදිහට පෙනෙන්න ගත්තා. අනිත් කාරණය තමයි මේ ඔබ වහන්සේ කිව්ව එක හරිම ඇත්ත. මේ අර ඔබ වහන්සේ මේ යෝගී සහෝදර සහෝදරියන් පිරිස ගැන මේ කිව්වයි කියලා හුඟක් හොඳ කමටහන් විස්තර මේ ඒක වැරදිලා එනවා. හොඳක් කියන්නේ කලාතුරකින් වගේ. මට එහෙම අහන්න හම්බ වෙනවා ස්වාමීන් වහන්සේ. සමහරලාට වැරදිලා කියවෙනවා. කොහොම හරි මම මේ වෙලාවේ සාදුකාර දුන්නා මේ මම හරි වාසනාවන්තයි කියලා ඒ වගේ කට්ටියක් එක්ක භාවනා කරන්න ලැබීම. ඉතින් අර ඔබ වහන්සේ කිව්ව මේ ভাইබ්‍රේෂන් මටත් එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මේ තාකච්ඡාවක් මෙහෙවනකොට හැම දිනාටම සමාන වගකීමක් තියෙනවා පිටපොට යන්න දෙන්න එපා. මේ පිටපොට ඇරියොත් බර ගානක් අමාරු වෙනවා. එතකොට එක්කිනෙදෙනට දමලා හොම්බෙත හොම්බට දෙයක් ගන්න හරි කමන්නේ පාත්ත ගන්න ඕනේ වාහනේ. ඉතින් එක්කිනෙදෙනට හිතරක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් පිරිසක් මෙතන ඉන්නේ. ඒ නිසා ඩිස්කෂන් එක. ඒ ඩිස්කෂන් එකේ ඩිස්කෂන්ට තියෙනවා. පාරට දාගෙන යනවා. නිතරම පොදු පොදු මතයට යනවා මිසක් එක එකනාගේ මත වලට දුවන්න බෑ. මත මත නරක කියනවා නෙමෙයි. ඒක ප්‍රകൃති ඇත්තම. සාමූහික මේ මතයට ගණ්ඩ එක්කෙනෙකුට එනකොට හිතමනාප වෙන්නේ කියලා. ගත්තට පස්සේ ඔක්කොමලා එක ගැම්මට ආවට පස්සේ බැරි කට්ටියත් ඇදගෙන යනවා. ඒක නෑ මේ ගැම්ම ආවට පස්සේ ආය මොකද ළඟ ඉන්න ඔක්කොමත් අරගෙනම තමයි යන්නේ. ධර්මතා මට හරි ධෛර්යයක් ඇති වුණා ඒක. ගී වැටිච්ච දවසේ හොම්බෙන් ගිය දවසේ ආය අඬනවා. ඒකත් සහතික කරලා කියයි. හරියනවා වගේම තමයි කෙල වෙන්නේ ගත්තාමත් කෙල වෙන්නේ. අපි අපි එදාටත් ජොලි. අපි එදා බොහොම සන්තෝසයි. ස්වාමීන් වහන්සේ මට තව එකක් කියන්නම මේ ලියන්න අමතක වුණා. කවදාවත්ම නැතුව මට ඊයේ අදයි දවස් දෙකේ ඔළුව හුඟා පහලට කඩා වැටෙනවා. ඒක නිින්දෙන් නෙමෙයි. මට කලින් කවදාවත් වෙලත් නැහැ. ඉතින් සමහර වෙලාවට සිත වියවුල් වගේ හැඟෙනවා. සමහර වෙලාවට හොඳට තේරෙනවා. තේරිලා ඔළුව කෙලින් වුණාට කෙලින් කරගන්නවා. මම තේරුණාම එතකොට මූල කර්මස්ථානයේ තමයි සිත තියෙන්නේ සමහර අවස්ථාවල. ඒවේ ඊට කඩා වැටෙනවත් ඔළුව හිස කඩා වැටෙනවත් හිත කඩා වැටෙනවත් නොසැලෙන මනසක් තියෙන බව තේරෙන්න නම් ඒක නැවත නැවත වෙද්දි බලන්න ඕනේ මේක චෝදනා කරන්න ඕනේ හිත කරදර ගන්නවත් දෙයක් නෙවෙයි මේක වෙලා තියේදී මට තාම භාවනා කරගෙන යන්න පුළුවන් මේක හොඳක් නෙවෙයි නමුත් වෙනදා වගේ දුක් කරදර ගන්න හිත කරදර ගන්න ඔච්චර තමයි අපිට ඉතුරු වෙන්නේ ඕන කෙනෙකුට ලෝකෙ තියෙන ඕන දෙයක් කරන කරදර වෙන්න පුළුවන් හිත කරදර ගන්න පුළුවන් ඉතින් මේ මනුස්සයා තනියම විඳවන්න වෙනවා අපිට කරන්න තියෙන්නේ මේක හැටි මෙහෙමයි ගාලල්ලා එච්චර තමයි උත්තරේ ගාලල්ලා ඉවරයි. ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? දැන් නැති ඇහුවා විතරක් දැන් ඒකේ දැන් ඉවරයක් කරන්නේ නැහැ. එකකින් එකකින් අහනවා. ඒත් අහන්න. හෙට දෙන්නෙත් නැහැ. හෙට දෙන්නෙත් නැහැ. හෙටත් ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. කමන්නේද? ආ කමන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කීප දෙනෙකුට උපදෙස් දුන්නා මමත් අහලක් තියෙනවා අර ඊළඟ දැන් යම් අවස්ථාවකට භාවනාවේපත් වුණාම ඊළඟ අවස්ථාව ගැන හිතලා ඒකට ඒක වෙනුවෙන් භාවනා කරන්න කියලා නමුත් ස්වාමීන් වහන්සේ එතකොට චේතනා සහ ප්‍රාර්ථනා යන දිනකොට එතකොට මමත්වයේ වැඩිවීමක් හෝ කෙලෙස් වැඩිවීමක් වෙන්නේ නැද්ද? වෙනවා නමුත් වෙනදාට වැඩිය දාන්නවා කෙලෙස් හැදෙනවා. දන්නවා දැන් ඒක චේතනාවක්. මෙහෙම තමයි කෙලෙස් හැදෙන්නේ කියලා. ඉතින් ඒක දන්නේ නැතුව අපිට ඒක දිරව ගන්න බෑනේ. හිතලා බෑනේ. ඉතින් ඒක නිසා යම් වැරදි ප්‍රමාණයක් වෙද්දී අත්‍යරදි වෙද්දිම තමයි අපි ඒක මේකේ ආධිනව ආස්වාද තේරුම් ගන්න. මේ නිසා වැරදි නොකර බෑ මේ ගමන යන්න. නමුත් මේ වැරද්දක්ම නැවත ආයෝජනය වෙනවා. ආයෝජන මම මෙතෙන් යනකම් ගියා දැන් වරද්දා ගත්තා. දැන් ඊට පස්සේ ආය යන්න ඕනේ නැහැ. ඒක නිකන් මේ පොඩි කාලේ අසුචි අපි අත ගන්නකොට අපිට ගාණක් නෑ රස්නියයි හරි සැපයි. ඉතින් ලොකු වුණාට පස්සේ චී බබා කියලා අම්මා පුරුදු කරාට පස්සේ ලොකු වුණාට පස්සේ ගෑවුණත් කැතයි. ඒකත් ඒක අසුචි අත ගාලම තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා කෙලෙස් වල කෙලෙස් නෑ. ඒක නිසි ආයෝජනයකටපත් කරනවා. කිසිම දෙයක් මේ ලෝකේ කෙලෙස් නෑ. සියලු දේ ධර්ම. තමයි ඒක අඬුව තියාන අත පුච්ච ගන්න නැතුව අඬුවෙන් අල්ලන්න දැනගන්න. ඒ නිසා තමන්ගේ අත්තරදි ටික විතරමයි තමන්ට ගුරුවරෙක් වෙන්නේ. වෙන්න දෙයක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් තව ප්‍රශ්නයක්. එන හිතහන්න. නෑ හිත දෙන්නේ නෑ. හිත ප්‍රශ්න ආවෙ දෙන්නේ කවුද? ධර්ම සාකච්ඡා. ඒක ධර්ම සාකච්ඡා නෑ. ඒතාවෙත් බයි බයි කියන එක ගියා. එහෙනම් මේක අහන්න ස්වාමීන් වහන්සේ මේ එතකොට සමත ගණයට ගෙනෙන භාවනා ක්‍රමවලත් එක්ක අදිෂ්ඨාන එක්ක ප්‍රාර්ථනා ඒ වගේ නිසා ඉවත් මේ විදර්ශනා භාවනාවේ කරන්නේ ඔහි මේ මේ මොහොතේ සිදුවන දේ දැනෙමින් සිටීම විතරයිනේ වෙන මොනවත්වත් කරන්නේ නැහනේ. එතකොට සමත භාවනාවල සියල්ලේම මොනවා හරි කරන දේවල් තියෙන්නේ. එතකොට මේ සමත භාවනාවලින් කෙලෙස් වැඩි වෙනවා ඇති නේද ස්වාමින් වහන්සේ? සමතේ යම් ප්‍රමාණයකට සමාධිය යම් ප්‍රමාණයකට භාවයට පස්සේ විපස්සනා කරන්නේ. ඒ නිසා මුලදි මුලදි අදිෂ්ඨාන හරහා තමයි යන්නේ. ඊපස්සේ අදිෂ්ඨානයක් කරනවා අදිෂ්ඨාන නොකරන්නේ. මුලදී අදිෂ්ඨාන කරනවා. මුලදී මේ අවස්ථානුකූලව එක පාවිච්චි කරන්න හැටි ඒක නිසා කාටවත් පොතක ලියලා පෙන්නන්න බෑ. මුලින් අදිෂ්ඨාන කරලා තමයි සමාධියක් ගන්න. පස්සේ අදිෂ්ඨාන කරන දැන් හරි වැඩේ ඉවරයි. අදිෂ්ඨානයක් කරනවා අදිෂ්ඨාන නොකරන්නේ. ඉතින් ඒක මුලින් කෙරුවොත් බාහනට බයින්නේ නැහැ. අගදිනකොලොත් මාර්ගඵලයක් ලබන්නේ නැහැ. ඒ නිසා අපි පෝලෝ ජම්ප් එක කරනකොට උඩටම ගියාට පෝල් එක විසිකරන්න එපා. උඩටම යන්න ඉස්සලා විසිකරුවොත් මොකද වෙන්නේ? උඩටම ගිහලා අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? වැටෙන්නේ. නෑ බාහිර ගෙවදිනවා. හ්ම්. දිනන්න බෑ. ඒ නිසා උඩට යනකම් පෝල් එක පාවිච්චි කරන උඩට ගියාම ඒකේ ට්‍රස්ට් එක දීලා විසිකරුවොත් තමයි ගැම්මෙන් තමයි හැරතර දාන්නේ. ඉතින් සාය පෝල් එකට ආදරය කරලත් බෑ විසිකොල්ලත් බෑ. අවශ්‍ය තැනට යනකම් ආදරය කරන්න. උතරම බදලා අල්ලන්න ඕන. දැනගන්න ඕනේ බදලා අල්ලන්නත් බෑ උඩදී විසිකරන්නත් බෑ. සුකනම් මේ වල්ලන්න ඕන. ඒක කලාවක් නෙවෙයි ඒක විද්‍යාවක් නෙවෙයි ඒක කොටලම ඉගෙන ගන්න. ඉතින් තමයි හයියෙන් අල්ලගන්නේ කිව්වොත් වැරදි. ඒක සහැල්ලුවට අල්ලගත්තේ කිව්වොත් බෙල්ලකට කඩා ගන්න. ඒ නිසා කරපු මනසාර මේක තේරුම් ගන්න පුළුවන් නැති එක්කනට වෙන්නේ මේක හරියට කියන්නේ නැහැ මේක ගුරු මුස්තියක් තියා ඉන්නෝනේ ඔච්චර කියන්න බැරිද කියලා හිතනවා. එහෙම ගුරු මුස්තිය ගුරු මුස්තියක් නැහැ. තමන්ගේ අත්දැකීම් තමන්ගේ අත්තරදි ටික විතරයි තමන්ට ගුරුවරයෙක් වෙන්නේ. ප්‍රශ්න අහලා හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මූල ධර්මයක දර ප්‍රශ්නයක් නම් තියෙනවා ඒක මම අහන්නේ නෑ දැන්. ඒක අහන්න ඒක අහන්න දැනගන්න ඉන්නේ විසඳගෙන ඉන්නේ ඔබ වහන්සේ විතරක්මයි. ඒ නිසා මම මේ ධම්රවි පදනම ඔබ වහන්සේ වැඩම කරපු අවස්ථාවක අහන්නම්. තාත් ප්‍රශ්නයක්. ඔබ වහන්සේගේ මම කියන්නේ ක්වෙස්චන් රාණි කියලා කියන්නේ. ක්වෙස්චන් රාණි. ඔබ වහන්සේගේ මේ ධර්මදේශනා වෙලක් ඇසුරින්මයි මට මේ ප්‍රශ්නේ හිතට ආවේ. ඒ කිසි දෝෂයක් නැත්තේ නෑ. ධර්ම දේශනා කරන්න ප්‍රශ්න ඇති කරන්නේ නෙවෙයි. ප්‍රශ්න ආවයි කියලා දෝෂයක් ඇත්තේ නැහැ. ප්‍රශ්න ආපුවම නරකත් නැහැ. කවුරුත් ඉගෙන ගන්නවා. නමුත් මේකට මේ මොකද්ද කියන්නේ? ඒක තීරුම් ගන්න වෙලාවක් තියෙනවා. ඒක තර්කයෙන් මන් නෙවෙයි යන්නේ. අත්දැකීම් ආවට පස්සේ නම් උත්තරේ තියෙනවා. අත්දැකීම් නැතුව මේ කල්ප කල්ප හිතන්නේ මූල ධර්ම වශයෙන් පොඩි සන්තෝෂයක් එනවා. නමුත් ඒක එච්චර yaadෙන <coughs> සන්තෝෂයක් නෙවෙයි. ඒකේ ඉන්නේ Tamange අත්දැකීම් සරුවෙච්ච වෙලාවට තමයි. මූල ධර්ම නරක නෑ. උත් වැදගත්ම දේ තමයි ප්‍රත්‍යක්ෂය. දෙක එක එක ඉඳලා දෙක දක්වා. ඒක තමයි ඒක මේක ප්‍රශ්න ඉවර කරන්න තියෙන මම අර එහෙම කිව්වේ. <laughs> දිග දිගට ප්‍රශ්න අහනකොට ඉතින් මොනවාරි කරලා කටේ වාංගනයක් හරි යවන්න බෑ. හොඳයි අපි පැයකුත් විනාඩි 10ක් විතර වගේ විලා අරගෙන තියෙනවා. කොහොම හරි ඇත්තටම මේ ප්‍රකාශන වෙලා තිනවා බලනකොට අනවශ්‍ය ප්‍රශ්න නැසීමේ ගුණයක් තියෙනවා. එහෙනම් ගොඩනෙක් අහන්න තියෙන මේ gedirin genaව ප්‍රශ්න සාකච්ඡා කරගෙන ඉන්න හැම වෙලේ තමන් වෙච්ච දේ නම් කොච්චර වැරදුනක් ප්‍රශ්න. ඒකෙන් අපිට එකිනෙකාට බෙදා හදා ගන්න දෙයක් තියෙනවා ප්‍රායෝගිකයි. ඉතින් ඒ අතින් බලනකොට මේ නොමග ඇරෙන ප්‍රශ්න නැත්නම් මූල ධර්ම වලට බර ප්‍රශ්න තිබුණේ නැහැ. තිබුණත් මම ඒවා ගන්නෙත් නැහැ. ඒ අතින් බලනකොට ඉතින් ඇත්තටම හොඳයි කිය කී බලනකොට. සාදු සාදු හොඳයි අපි එමනම් අපි මෙතනින් අපේ දවසේ මේ ධර්ම මොකක්ද කියන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල સમાપ્ત කරනවා. අපි හෙට එතකොට එකට හම්බ වෙනවා. වල කියන්නේ ධර්ම සාකච්ඡාවක් තමයි. ඒ නිසා ඒකටත් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ලියලා තියන්න මේ ඒ වගේම ස්තුතියි හොඳයි ශෝක හොඳයි කියන එක ටිකක් ලියලා දාන්න. ඒ ඉතින් තියෙන්නේ බෑනේ. එතකොට අපි ඒතකොට දෙකට වැඩි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. සීල දෙනාලම තෙරුවන් සරණයි.